අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පොදු කමඨාන් සුද්ධ කිරීමේ වැඩ පිළිවෙල නැත්නම් ප්‍රශ්න සාකච්ඡාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ලිඛිත ප්‍රශ්න වලින් අපේ සැසිවාරය ආරම්භ කළ දෙන විදිහට අපි අරුකටේ සහායසික ආරණ කරනාන් ඉල්ලා සිටිමු. අවසරයි ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන සතිය වඩද්දී නොදැනුවත්වම හුස්ම පාලනය කිරීමට බලයි. ඒ නිසා පපුවේ දැවිල්ල හා හුස්ම හරි සමව ගැනීමට යාමෙන් එය අක්‍රමවත් වේයයි හැඟේ. හුස්ම පාලනය නොකර ඒ දෙස බැලිය යුත්තේ කෙසේද? ඔයක පාලනය කරන්න යනවා නෙවෙයි කෙරෙනවා කොයි දේ හරි අපි හිතලා කරන්න ගියාම કૃත්‍රිම ගතියක් පේනවා. ඒක ගණන් ගන්න එපා. පාලනය කෙරුවත් හරි වේවා නොකරුවා හෝ වේවා හුස්මේ හිත පිටලා තියෙනවනම් වර්තමාන මොහොතේ හිත පිටලා තියෙන ඕම යන්න හරි. අපිට අවශ්‍යතාවයක් නැහැ. ඒකට කියන සාමාන්‍යයෙන් ශාරීරියේ දැනුම කියලා බොඩි නොලෙජ් කියලා ඇඟට කියන්නේ හුස්ම ගන්න කරන්න කියලා. ඒක કૃත්‍රිමව කරනවද ස්වභාවික කරනවද කියලා අපිට ඕනකමක් නැහැ ස්වභාවික කෘත්‍රිම කරන්න. නමුත් ඇඟ එහෙම කරනවා. ඒකට මෙයාට කරගන්න දෙන එකයි තියෙන්නේ. ඒකට අත දාන්න යන්න එපා. අපි ටිකක් සක්මන් කරන්න ගියාම සක්මන ස්වභාවික වෙන්නේ නැහැ. කර බන්ටික වෙලාවක් ආවිද ඉන්නකොට ඒක වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඕනේ වැඩක් කරන්න ගියොත් කරන්න ගියොත් කෘත්‍රිම ගතියක් තියෙනවා. ඒ ගණන් ගන්න දු ටික වෙලාවක් වෙනකොට අපි නිකන් සබකෝලේ ඇරනවා වගේ කෝල ගතිය ඇරනවා වගේ කෝඩු ගතිය අරනවා වගේ ටික වෙලාවක් යනවා. සභාවට කතා කරන්න ගියාම පළවෙනි විනාඩි දෙක විතර නිකන් මේ කෝල ගති තියෙනවා. විනාඩි අධ්‍යයක් ගියාම සක නැතිලා යනවා. ඉතින් ඒක ගැන සැලෙන්ඩ් ගිය මනුස්සයෙක් තිබ්බොත් වෙර විනාඩි දෙක විනාඩි 10 15 යනවා. ඒක නිසා ඒක ගණන් ගන්න නැතුව ඒකට බලන කට්ටියත් ඒක වැඩි කලබල වෙන්න නරකයි කරන කට්ටියත් කලබල වෙන්න නරකයි. එතකොට නොමිල මේ ඉබේම ඒක ඇරලා යනවා. ඒක නිසා මේ සාමාන්‍ය දේ කියන එක ඔය හිතන තරම් සාමාන්‍ය නෑ. કૃත්‍රිම තමයි හැමදේම કૃත්‍රිමයි. ඒ නිසා કૃත්‍රිම වෙන්නේ કૃත්‍රිම වෙච්චාවේ සාමාන්‍ය සාමාන්‍ය වෙච්චාවේ සතිය පිහිටලා තියනවද කියලා එකට ප්‍රධාන අවධානය දීලා කරගෙන යනකොට වෙන්න තියෙන සාමාන්‍යකරණය විතරයි. ඒ නිසා ඒ કૃත්‍රිම වෙච්ච එක පිළිබඳව තවදුරටත් ව්‍යාපාර කරන්න එපා. එහෙම වෙන්න අරින්න ටික වේලා සතිය තියෙන සතියෙන් ඉබේම යනකොට ඇඟිලි ගැහිම නතර වෙනකොට ස්වභාවික වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දෙක තුන සක්මන් භාවනාවේදී සිත ක්‍රියාත්මක වූයේ සින්දු දෙකක පමණයි. පළවෙනි සින්දුව සංසාර ගමනේ තණ්හා ආශා. දෙවෙනි සින්දුව නිම්හිම් සෙව්වා මා සසරේ. ඒකේ සතිය පිහිටලා තියෙනවනම් නිම්මින් පේනවා. අපේ මම මතකයි මම මෙල්බන් ගිහිල්ලා මේ විශාල ඉඩමක චිප් කල් ගෙනත් දාලා තිබුණා. මේ මේ තාලාව හදන තරම් විතර ඉඩම කාපාක්ක කරලා මම මේක හොඳට සක්මන් කරා. ඇති වෙන්න ඉඩ තියෙන කවුරක්වත් නැහැ. ඉතින් අනකන් එනකන් මේ මට රංගන්ද නාට්‍යයේ සින්දුවක් මතක් වෙලා. සින්දුවටමයි සක්මන යන්නේ. සක්මනටමයි සින්දුව යන්නේ. පැය භාගයක් හමාරක් මේ සින්දුව යනවා. ඊට ධර්ම සාකච්ඡා ඉවරනාට පස්සේ ඒ නාටකෙමට ඇඳුම් අඳපු සරච්චන්ද්‍ර මහත්තයා ඇවිල්ලා හිටියා. ඒ මහත්තයා කිව්වා මේ මම තමයි මේ නාටකම් වල ඇඳුම් අඳන්නේ. මම තමයි ඔය පැරණ තිබුණු බමුණන් කෙටවීමේ ක්‍රමය අයින් කරලා දේශීය ක්‍රමයට ඇඳුම් ඇඳුවේ මම තමයි කියලා. මොකද මම නාට්‍ය බලලා තිනවා මම දන්නේ නැහැ කවුද ඊට පස්සේ මයි ළඟට එක්කෙනෙකුට මාව අඳුලා දෙන මේ අහවලාගේ ගෝලේ කියලා බලන්න අර ඒ නාඩගමේ සින්දුව කියන මිනිස්සයා රංකඳේ කි. මිනිහා එන්නේ ඉස්සෙල්ලා මගේ ඔළුවට ඇවිල්ලා සින්දුව. මේ ගාන සක්මන් කරන. සින්දුවේමයි යන්නේ හිත. ඒකදී අපි අපි කින්නන එකක් නෙවෙයිනේ. තියෙනවා. අපි දන්නවනේ දැන් මේක යන්නේ. යන්න ඕන හිත මෙතෙන්ද. ගිහිලා තියෙන්නේ මේකේ දෙකම දන්නවනම් අකුසල් වෙන්න තින්නේ අඩුයි. මොකද පළවෙනිම අකුසලය තමයි නොදැනුවත්කම. අවිද්‍යාව. අවිද්‍යාව නැතුව තියෙන්නේ මේ අකුසලයේ කියලා දන්නවනම් ඒ අකුසලයේ බලප වරපතල අකුසලයක් නෙවෙයි. මේ අකුසලයේ ගැන දන්නවනේ. ඒක නිසා අවිද්‍යාව තියාගන්න එපා. මේ තියෙන්නේ ඉන්දියේ හිත නැන හිත නෑ. හිත තියෙන්නේ මොකකට සින්දිය කොට ටියුන් වෙලා ප්‍රශ්න නෑ. ඒ බව දන්න හැබැයි තිබී යුතු තැනක් දන්නවා. මෙහෙම යන්න දෙන්නේ. ඒතර පේනවා හිත රබර් පැටියකින් ඇද්දා වගේ ඉන්දිය යුතු තැන තියෙනවා ඉන්න තැන දන්නවා එහෙම යන්න හරිපුවම පේනවා මේක හිත කරදර ගන්න එපා මොකද මම කියලා නෙවෙයි ඉන්නේ සින්දුව ස්වභාවයෙන් සිද්ධ වෙන චේතනාහම් බිකවේ කම්මං වදාමි කියලා සරුවචාන්ස අපිට ලොකු පාඩයක් උගන්ලා තියෙනවා කර්ම වෙන්නේ චේතනා කරුවොත් අචේතනිකව දහහක් දේවල් මේ ශරීරයේ සිද්ධ වෙනවා මේ මොහොතේ තරදේ වස්තු ගැහෙනවා මේ මොහොතේ දත් වෙනවා මේ මොහොතෙත් කෙස් වැවෙනවා. මේ මොහොතෙත් ආහාර දිරනවා. මේ කොඩම කර්ම රැස් වෙන්නේ නැහැ. උදේව කර්මකව සිද්ධ වෙන්නේ අචින්තකව සිද්ධ වෙන්නේ අවිඥානකව සිද්ධ වෙන්නේ. ඉතින් අපි මේව ගැන කනගාටු වෙන්න ගත්තොත් මේව ගැන ඔක්කොම සතිමත් නැහැනේ අපි. ප්‍රශ්නයක් නැහැ අවශ්‍ය නැහැ. සතිමත් වෙන්න අවශ්‍ය නැහැ. සිද්ධ වෙන දෙයට කර්ම රැස් වෙන්නේ නැහැ. ඒ නිසා වෙච්ච දෙයට එන්න සේරද කියලා කියනවා. වෙච්ච දෙයට මොනව කරන්නේ? කෙරුවොත් නම් වග කියපන්. මොන්නව හරි හිතලා කෙරුවොත් වග කියනවා. සබ්බේ සංඛාරා දුක්ඛ. හිතාමතා කරන හැමදේම දුකක්. ඒ නිසා පරියන්කේ කිනොඩ මොනවත් නොකර ජීවිතය උපරිම කුසලේ. සබ්බ පාපස්සා කරන. කිසිම පවක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නැතුව ඇත්ත දෙක අරගෙන ක්‍රියාත්මක වෙන්නේ වෙන පව් ටොං ගන්නවත් කියන්න බෑ. හැබැයි හුඟක් කෙවුවා සිද්ධ වෙන්නේ ප්‍රകෘතියෙන් අකුසල් නෙවෙයි. අකුසල් වෙන්නේ නැති කියලා හිතලා සමාදන් වෙනවා අපි. අන්නේ අකුසල් සමාදානෙ තමයි පුත්‍ජජනේ ගොඩාක් අපාය යන්න හේතුව. කරන පව් නෙවෙයි. කෙරුවයි කියලා හිතලා සදාචාරාත්මකව සමාදන් වෙනවා. අයියෝ මම ඇති මේක සිද්ධ වුණා නේ කියලා ඒ පශ්චාත්තාපය ගැන දිගටම පව්. නොදැනුවත්කම තියෙනවනේ. අවිද්‍යාව තියෙනවනේ. නිසා පව් හරි ගමන්නේ රාත්තල් ගන්න දන්නවා. කරන දේ මේකයි කියලා ඒක නිසා අකර්මකෝ සිදු වෙන අචේතනිකෝ සිදු වෙන ඒ වගේ දේවල් පිළිබඳව දැනගන්න මගේ හැටි මෙහෙම තමයි විවේක වෙනකොට ඒ සින්දුවට හිත යනවා නැත්නම් මේ ආහාරයට හිත යනවා මොන හරි දෙයකට හිත විනෝදාංශයක් තියානිනවා හැබැයි ඒක සමාදම් වෙන්න එපා ඒ වෙනකොට තමන් කරන මූල කර්මස්ථානට හැකියාවක වෙලාවක හිත යොදන්න ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකේ හිඳගෙන මම දැන් මෙතන යනුවෙන් සතිමත් වූ යෙමි නොබෝ වේලාවකින් ආනාපාන සතිය වැටෙන්නට විය. ආනාපානය වැටෙන්නට විය. ඉහළ පහළ යන හුස්ම රැල්ලට සිත පිහිටුවා ගන්නට හැකි විය. හුස්ම වාර 7-8ක් යන්නටත් මත්තෙන් සිතට විවිධාකාර සිතිවිලි ගලා එන්නට විය. මෙනෙහි කොට යලි සිත මූල කර්මස්ථානයට ගෙන ආයෙමි. යලිත් පෙර පරිදිම සිත විතර්ක කරයි. එවිට සිතුවිලි තිබියදී ආනාපාන සතිය කොහේදැයි විමසිලිමත් වූයෙමි. ස්වාමින් වහන්සේ දේශනා කරන ලෙස දිය යටින් ගින්දර ගෙන යා හැකිය. සිතවිලි තිබුණද හුස්ම රැල්ල පෙනේ. එවිට ක්‍රමයෙන් සිතවිලි සමනය වන්නට විය. ඉහළ පහළ යන හුස්ම රැල්ල ඒකාකාරී විය. කෙටි ලෙස නිරීක්ෂණය කළෙමි. ටික වේලාවක් යන විට ආශ්වාසෙහි සහ ප්‍රශ්වාසෙහි වෙනසක් දැකිය නොහැකි තරම් විය. නලියන නැතහොත් චලනයක් ලෙසින් හැඟෙන්නට විය. එම නලියන ගතිය විටක ඇති වෙයි නැවත නැතිව යයි. යලි මතුවේයි. යලිත් හුස්ම ප්‍රකටව වැටහෙන්නට විය. එහිදී හුස්ම ඉහළ පහළ යෑමට සමගාමීව ශරීරය තිරස් අතට චලනය වනු හැඟේ. එය පන්දු රකින්නකු පන්දුව රැක ගැනීමේ ක්‍රියාවලිය මෙනි. ශරීරය වේදනාවන් වේදනාවන්ද ප්‍රකටව දැනෙන්නට විය. වේදනා දැඩි වෙයි. ඇති වූ ඇති වුණා වූ වේදනා නැතිවෙන බව මෙනෙහි කළෙමි. ටික වේලාවකින්ම වේදනා පහ වූයේය. යම් සතුටක් ඇතිවන්නට විය. <clears throat> ඒත් සමග තවත් තැනක වේදනාවකි. කොපමණ වේදනා කැක්කුම් ආවද ඉරියව් මාරු නොකොට පැයක් හමාරක් සිටීමට හැකිවිය. පෙරට වඩා ඉරියව්වට කැමැත්තක් සතිය සමග හාද වූසේකි. යටි බඩ ප්‍රදේශයේ වේදනාවක් දැනෙන්නට විය. පෙරට වඩා වේදනාව දැඩි විය. බඩ බුරුල්වන ගතියක් දැනුනි. බඩ බුරුල් වීම පහවන තුරු සිටීමට අදිටන් කරගතිමි. බඩ බුරුල් වීම පහ කරන්නට මේ සුදුසු ස්ථානය නොවන බවට සතිමත් වූයෙමි. එදිනෙදා කුදුමහත් කටයුතු වලදීද පෙරට වඩා සතිමත් වූයෙමි. පැවිද්දන් ලෙස අපට සමාධිමත් බව සඳහාම අනුශාසනා කරන්නේ නම් ඊතා මැනවි. උත්තර මම ඊළඟ සමාජවත් බාහිරට පිරෙන අනුකම් අනුවාදනාවක් ඇත්තේම නැහැ. ඒක කරන්න කියලා තමයි ඔය මහානකම කඩාගෙන තියෙන්නේ. සතිපත් කවර අවබෝධය ලක්වන. ඒකෝට ඒකෙන් සමාජිකවම එයි. අපි මේ උඩාතු අල්ලන්න ගිහිල්ලා වස්ත විපැන ගන්න. ඒ සමාධිය කියන්නේ සතිය පැවැත්ම. ඒ නිසා සමාධිය ගැන සතිමත් සැලකිලිමත් වෙන ගුරුවරු දෙතුන් දෙනෙක් මම දැකලා තියෙනවා. මම ඒ ගුරුවරුත් එක්ක වැඩ කරා. මේ මධ්‍යස්ථාන ඉල්ල තියෙන හැම කෙනාම හරි වෙහෙසෙන් ඉන්නේ. මොකද එන්නේ මේ සමාධියක්. ඊට මෙටි වෙද්ද සමාධිය නැති බව දන්නේ. සමාධිය නැතිවට තියෙන සතිය. ඒ නිසා බලවෙනි වාක්‍යය කියන්නේ අපේ වැඩ පිළිවෙල තියෙන සතිය පිළිවීම සඳහායි. ඉතින් හැම කෙනාම උපදෙස් ඉල්ලනවා. බලාපොරොත්තු වෙන සමාධිය. ඉතින් මං කියනවා චීන කඩවල වලට ගිහිල්ලා චීන කෑම කඩේට ගිහිල්ලා ජපන් කෑම ඉල්ලන්න එපා. බෝඩ් එක බලලා ඉන්න කඩේට. මෙහි තියෙන්නේ සතිය විතරයි. පුළුවන් නම් කාවා බැන්න කාවා. ඉතින් මේ හැවිලා සමාධිය ඉල්ලුවට කොහෙද එන්නේ දැන් දැන් පිරිමි කෙනෙක් ගාවට ගිහිල්ලා තාත්තා ගාවට ගිහිල්ලා කිරි දීබයි කිව්වට තනියක් තිබ්බට කිරි නැහනේ. ඔබ සූපු කරාට වැඩක් නැහැ. ඒක සූපු කරන්නේ අම්මගේ තේ තමයි හැමදාම කිරි නැහැ. ඒ නිසා අපිට පැටලවාගෙන තියෙන්නේ මේ සතිපට්ඨාන වෙන්න සතිය තියෙද්දි වටේන් අත දාලා සමාධිය ඉල්ලනවා. මං කියන සමාජයත් එක්ක තියෙන අනියම් ප්‍රේම සම්බන්ධයක් තියෙන්නේ මේ. ඉතින් අනියම් ප්‍රේම සම්බන්ධය හැමදාම බලාපොරොත්තු සුන් කරන සුළුයි. නිසා කවතට පුළුවන් ඉන්නේ අපිට පරිමුඛං සතියෙන් උපට්ඨපෙත්තා. මෙවැනි වැඩමුළුවක් කරත් මේ පණිවිඩයේ තේරුම් ගයිද නැද්ද කියලා මට සැකයි. මොකද හැම කෙනා මේ තියෙන එක නෙමෙයි බලන්නේ ඊට එහා පැත්තෙන් අත දාලා අල්ලන්න හදනවා. රිලව් කණ්ණාඩියක් අල්ලගෙන නටන නැටිලා දැකලා තියෙන නැත්නම් ගිල පොඩක් බලන්න. ඒ සයිඩ් කණ්ණාඩි අල්ලගෙන එහා පැත්තේ ඉන්න එක අල්ලනවා. ඌ විරිටනකොට විරිටනවා. ඌ දන්නේ මේ විරිටන්නේ මම්මයි කිය. ඌ කණ්ණාඩියේ තියෙන පිළිඹිබුව කියලා දන්නේ නැහැ. ඌ පිළිඹිබුවත් එක්ක රණ්ඩු. ඒ නිසා මේ වැඩපිළිවෙලේ පළවෙනි වෙනම තියෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල හතරක්ම සති හතරක්. ඊට සතර සම්‍යක් ප්‍රදාන් වේදී සතර 이르දිපාද 이르දිපාද වල ඉඳලා වගේ ඔන්න චිත්ත ඉර්ධිපාද අහු වෙනවා සමාධිය අහු වෙනවා සමාධි බලය අහු වෙනවා ඉතින් ඒක අපේක්ෂා කරන එක හොඳයි නමුත් ඊට ඉස්සෙල්ලා කරන්න සතිය පිළිහිලා තියෙන බව තියෙන්න බෑ නිසා සතියට සැලසුම් කරලා ගත කරන මහාන ජීවිත මම දැකලා නැහැ දැකලා තිනවා කටු අපේ ඥානාරාම ස්වාමීන් මම දැක්කා බුරුමේ පණ්ඩිත ස්වාමීන් දැක්කා අනිත ඔක්කොගේ මහාන ජීවිතයේ තියෙන වෙන මොකද්දෝ එල්ලයක් ජනිවාරයෙන් බලාපොරොත්තු සුන්ගල මැරෙන්න වෙන්නේ. සතිය ගැන බලාපොරොත්තු වෙන කෙනාට ටික කාලයක් යනකොට අඩු ගානේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. ඒ වුණාට මොකද්ද මදි ගතියක් තියෙනවා. ඒක හරි. ඒක මදි. ඊට එහා තියෙන එකක් ඉල්ල මට ප්‍රසමාදී ඉල්ලනවා මට ප්‍රඥාව ඉල්ලනවා. මං කියන්නේ ඔලිම්පික් දිනන්න දඩවණ එක හොඳ නෑ මො වෙලේ දුවලා හරි දිනන්න එපායි අප්පා ඔලිම්පික් යන්න ඉස්සෙල්ලා ඇති වෙලේ දිවලා දුරන්න බැරි මිනිස්සයා. මේ අවුරුදු උත්සවයකටවත් දිනලා තුල දිනන්න බැරි මනුස්සයා ඔලිම්පික් ගහන්න කල්පනා කරනවා කියලා කියන්නේ බුදුහාමුදුර වගේ ප්‍රායෝගික අදහසක් නෙමෙයි ඒක තියෙන්නේ. ඒ නිසා සමාජය පිළිබඳව අනු මේ අනුශාසනා කරන්න බෑ මොකද මයි ළඟ නෑ. මගේ තනේ කිරි නෑ. එච්චරයි මට කියන්නේ. ඔක කොච්චර සූපු කරලා බලන්න වැඩක් වෙන්නේ නෑ. අවසරයි ස්වාමින් වහන්සේ. දැන් දැන් දිගු කාලයක් පර්යංකයේදී සියුම් ආනාපාන අරමුණ වෙතම සතිය පවත්වාගෙන සිටිය හැකිය. නමුත් යම් අවස්ථාවන්හිදී පර්යංකයේදී සියුම් ආනාපානය කෙරෙහිම සතිය පවත්වන නමුත් සිතේ අවදිමත් භාවය අඩුයයි පෙනේ. ඔහේ සියුම් හුස්ම දෙස බලාගෙන සිටී. අරමුණේ ස්වභාව ලක්ෂණ නොපෙනේ. ඒ පිළිබඳ විමසිලිමත්ද නැත. සිත හැංගී හැංගී පවතිනාක්සේය. වෙනත් අවස්ථාවන්හිදී පෙරසේම සියුම් ඒකාකාරී ආනාපානය කෙරෙහිම දිගටම සතිය පවතින අතර හුස්මේ විවිධ ලක්ෂණ ප්‍රකට වේ. සිත හොඳ අවදියෙන් ආස්වාසය හා ප්‍රස්වාසය කඩතොළු සහිතයි. දැති කියතක්සේය. සුමට නැත. එක් ආස්වාස ප්‍රස්වාස චක්‍රයක් හා ඊළඟ ආස්වාස ප්‍රස්වාස චක්‍රය අතර හිදසක් නැවැත්මක් පවතී. එහෙත් ආස්වාසයත් ප්‍රස්වාසයත් අතර පරතරයක් හිස්තැනක් නැත. ආස්වාසය සෙමෙන් ආරම්භ වී ක්‍රමයෙන් වැඩි වී සෙමෙන් අවසන් වනවත් සමගම ප්‍රස්වාසය ආරම්භ වේ. මෙය උඩ දැමූ යමක් උඩට ගමන් උඩට ගමන මන්දනෙන් අවසන් වනවත් සමගම පහළට ගමන ත්වරණයෙන් ආරම්භ වනවා වැනිය. ඒ අතර පරතරයක් නොදකිමි. තවද හිස වසා පැතිර පවත්නා සියුම් කම්පන ධාරාවක් ভাইබ්‍රේෂන් පවතින බව දැනේ. මෙය බොහෝ විට ඇත සෑම විටම නැත. ඉදිරි භාවනාවට උපදෙස් පතමි. ස්වභාව ලක්ෂණ පිළිබඳ විමසීම ආයාසයෙන් කළ යුතුයද නැතහොත් සිත උදාසීන නැතුව අවදිමත් වන තරමට පමණක් ආයාසයෙන් කළ යුතුයද ඔය අවසානයේ ලියලා තියෙන වාක්‍යය තමයි ටිකක් ස්වභාවික අපිට හිත උනන්දු වෙන තරමට ආයාස කරනවා කියලා කියන්නේ මේ අවස්ථාව දැනගන්න ඕනේ. මේ හිතේ තියෙනවා වර්ධන අවස්ථා දෙකක්. පණිදාය භාවනා අපණිදාය භාවනා කියලා ඒක ඉහළ මට්ටමේදී සරුවච්චන් වහන්සේ විස්තර කරනවා. දවසක් සරුවච්චන් වහන්සේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ බික්කුණු පස්සේට ගිහිල්ලා ඒ භික්ෂුණීන් වහන්සේලාගෙන් අහනවා නැගිනිනි සිව්පස්යෙන් ක්ලාන්ත වෙන්නේ නැද්ද? පස්සේ ලැබෙනවා ස්පර්ශිය පස්සේ ලැබෙනවද? බණ භාවනා හොඳට කරනවාද කියලා. ඉතින් බොහොම සතුටින් මේ භික්ෂුන් වහන්සේලා කියන අපිට සිව්පස්යෙන් ක්ලාන්ත වෙන්නේ නැහැ. අපේ භාවනා හොඳට සිද්ධ වෙනවා. අපි සතිපට්ඨානෙ වඩනවා කිය. ඉතින් සරුවචනාංශයට ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේ හවස්සේ හැන්දෑවෑමේ මේක වාර්තා කරන අවසරයි ස්වාමීන් භික්ෂුණු පස්සට ගියා. ගිහිල්ලා මේ මේ මෑණිවර්ගෙන් ඇහුවා. පහසුකම් ටික තියෙනවද? කටයුතු සම ධර්ම සම්පූර්ණ වෙනවද කියලා ඒකට සතිපට්ඨානෙ වඩනවා කියලා කිව්වයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද ආනන්ද හම්දුරන්ගේ ආනන්දේ භික්ෂුණීන් වහන්සේලාට පණිදාය භාවනා අපණිදාය භාවනා කියන එක කියලා දුන්නද කියලා. ඒකට ආනන්ද හැඳුරු දන්නෙත් නැහැ. ඊට පස්සේ ආනන්ද හැඳුරු උතුරකට උත්තර මේක සංගේ සූදානම් කරලා සිවුර ගැටවටු කරලා පසඟ පිටලා වැඳලා ආනන්දුදරන්ස් කියන අපර කියන අනුකම්පාවෙන් කියලා දෙන්නේ. ඒතර බුදුසසුනේ සඳහන් කරන භාවනා කරනකොට පරික හිත හොඳට විසිලා යනවා. භාවනා නැති බව දන්නවා. ඉතින් මේ වෙලාවේදී විසිරගිය දෙයක් නැවත එකතු කිරීම සඳහා අපි එකතු කරන වගේ වැඩ භාවනාවක් කරන්න ඕනේ. වෙලාවකට අරමුණ හොඳට හිත හිටිනවා. ඒලට අරමුණ විනිවිදින්න ඕනේ. ඒ නිසා හිතේ தත්ත්වය තේරුම් ගන්න ඕනේ මේ අරමුණේ හොඳට හිත එකලස් වෙලා ආකාර සටහන් ස්වභාව ලක්ෂණ බලන්ඩ හිත දැඩි වෙලා මෙල්ල වෙලා තියෙනවා නම් කාගෙන යන්න. එහෙම නැත්නම් විසිරලා තියෙනවා. ආවට ගියාට ඔය ආනපාන පිනන සද්දක් තියෙනවා වේදනක් තියෙනවා හිසිරලා තියෙනවා. ඒ වෙලාවේදී රැස් කිරීම සඳහා තියලා නිකන් වැඩි විස්තර හොයනවා නෙවෙයි විභජ්‍යවාදයක් නෙවෙයි ඇනලිටිකල් නෑ කමල කොටලා බලන්න බෑ කට්ටිය එකතු කරන වැඩේ කරන්න. ඉතින් මේ දෙක අවස්ථානුකූලව යෙදවීම දන්නේ නැත්නම් අපි අර විසිරිච්ච වෙලාවේ විස්තර හොයන්න යනවා. එතකොට තව තව විසිරෙනවා. රැස්වෙච්ච වෙලාවේ විස්තර නොසොයා ඉන්නවා. එතකොට අපරාධය හම්බෙච්ච අවස්ථාවේ මේ වැඩි කරගන්න බෑ. ඉතින් ඒ නිසා මේ පණි 10 අපණි 10 කියන්නේ එල්ලයක් හොඳට ඇතුව හිත කීකරුව කර්මන්නේ වෙන වෙලාවල් තියෙනවා. අපනිදාය කියන්නේ හිත විසිරලා යන වෙලාවක් වෙනවා. ඒක මේ භාවනා වැරද්දක් නෙවෙයි. භාවනා හැටි. හිතේ හැටි. ඒකෙදි විසිරිච්ච වෙලාවේ විස්තර හොයන්න යන්න එපා. ආපහු ඒ ටික එකතු කරන්න බලන්න ඕනේ. ගොනු වෙච්ච වෙලාවේ අතට මිටට අහුවෙච්ච වෙලාවේ අර වගේ සටහන් ආකාර ස්වභාව ලක්ෂණ බලන්න ඕනේ. ඉතින් ඒක යෝගාවචරයට කියලා දෙන්න බුදුහාමුදුරන්ටත් බෑ. මේ වෙලාවේ සටහන් ආකාර බලන වෙලාවද්ද එහෙම නැත්නම් අරමුණ ගොනු කර ගන්න නතු කර ගන්න වෙලාවද්ද කියන එක කමටහනෙන් තමයි පොඩ්ඩක් කියවෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ප්‍රදේශයේදී යෝගාචර තනියම අසරණව තමයි වැඩ කරන්නේ. Tamange අත්තරදි ටිකයි Tamange කලපුරුද්දයි විතරයි Tamanට උදව්පකාර වෙන්නේ. කවුරු හරි ළඟ තියෙනවා නම් හිතනවා නම් අපිට මේකට හරියට මෙන්න මෙහෙම කරපන් කියලා කිය දෙන්න කෙනෙක් ඉන්නවා කියලා එහෙම කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ නිසා මේකට පරිේශන කියන නම බුදුහාමුදුරුවෝ ඒවා දන්නේ මේක ආර්ය පරිේශනයි. ගැස්සෙන වෙලාවල් එනවා කීකරු වෙන වෙලාවල් එනවා. කීකරු වෙනායි ගමන යන්නේ. තද වෙලා හිර වෙලා ඉන්න වෙලාවේ ඇවිස්සලා තියෙන වෙලාවේ ඒව කරන්න බෑ කොහොම හරි ගාලා ආයේ මේක ගොනු කර ගන්න ඕන අපි ට්‍රැෆික් ජෑම් එකට හිර වෙලා වාහනයක ඉන්න වෙලාවේ දුවන්න බනින්න යන්න එපා ඉන්න කරබන. ඊට හම්බුණානේ ගමන කරගන්න. ඉති ට්‍රැෆික් ජෑම් එකදී කෑග් ගහලා ළඟ ඉන්න මිනිස්සුන්ට බැනලා දඟලලා ඊට පස්සේ ඉඩ හම්බුනාට පස්සේ පාරායන තියෙන කඩේ ගිහලා සිගරට් බිබි තේ එකක් බිබි බලාගෙන ඉන්නවනේ. ඒ වැඩක් නැහැ. එයා දැනගන්න ඕනේ පාර හම්බෙච්ච වෙලාවේ ගමන කරගන්න. හම්බුනේ නැහනේ. කලබල කරන්න එපා. එතකොට වෙන්නේ අවුල් වෙන එක. ඉතින් තමයි පණිදාය අපණිදාය කියලා මේ චිත්ත tattwa දෙක තේරුම් අරගන්න මේකේ ස්නායු විද්‍යාව ගන්නන්නේ අපේ මොලේ වම් මොලේ උත්තරම අවුලක ජීවත් වෙන්නේ. දකුණු මොලේ නිතරම තැම්පත්කමක ජීවත් වෙන්නේ. දකුණු මොලේ බොහෝ කාන්තා ගති පෙන්නනවා වම් මොලේ බොහෝ පුරුෂ ගති පෙන්නනවා. මේ දෙන්න කවදාවත් කතා කරන්නේ නැහැ. වම් මොලේ දකුණු මොලේ අතර කෝපස් කොලොසම් කියලා තද බල ස්නායු දෙකක් රන් ස්නායු මේ තේඩා දෙකක් වගේ තියෙනවා. ඒ දෙක හරහට හිටලා තියෙනවා. වම් මුලේක දකුණු වලට යනවා දකුණ මේ දෙක කවදාකවත් කතා කරන්නේ නැහැ. ඉතින් අපි එක අපි එක එක ඇතුලේ පිස්සු දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඒක දෙකට ගියොත් ශීසොපීනියා කියන මානසික ලෙඩ හැදෙනවා. ඒ නැත්තම් මේ බයිපෝලා එනවා. ඉතින් මේ දෙන්න මාරු වෙනවා. පරික දකුණු මුලේ වැඩ කරන එකක් වෙනවා. ඒක බොහොම කලාතුරකින් වෙන්නේ. වම් මුලේට පොඩ්ඩක් තැම්පත් තුනක් විතරයි වෙන්නේ. වම් මුලේ හැම වෙලාවෙම හිතුවක්කාරයි. දකුණු මුලේ චප්ප කරගෙන නීති දාගෙන මම තණ්හා මාන දිට්ඨිය අධ වැඩ කරනවා. ඉතින් අපි වැඩ කරනොයි කියලා කියන්නේ බම්මුලේට උඩ ගෙඩි බෙදෙනවා, පයින්ලි ලොන්ට ඉනියම් බම්බන්දින එක තමයි. තැම්පත් කරන්න කරන්න කරන්න වැඩ කරන්න ඉති දකුණු මුලේට හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේ දෙකෙන් මාරුව වී මේ ගමන යන්නේ. අපිට හිතෙනවා ඇවිසිච්ච වෙලාවේ මේ කවුරු හරි මට කරදරයක් කරලා ඌණියම් කරලා අන්නම් මනම් අපි උළුවට දාගන්නව නෑ මේ භාවනාවේ හැටි. අන්න ඒ වගේ කීකරු වෙච්ච වෙලාවේ සටහන් ආකාර ස්වභාව ලක්ෂණ බලන්න. කීකරු වෙලා නැත්නම් කීකරු වීම සඳහා ගොනු වීම සඳහා ඒක හරියට කියන සභාවක් සභාපතිකම කරනකොට සභාවේ ඔක්කොම එකඟ නම් වහවහ ප්‍රයෝජනට කිස්තර කරගෙන ඉවර කරන් සභාවේ ඇවිස්සලා නම් සභාව සමතේකටපත් කරගන්න. සමතේකටපත් කරන තු යෝජනා දාන්න එපා මොන මොන යෝජනාවද ඔක්කොමලා ඉන්නේ එක එකන කතා කරනවා කිසි කෙනෙක් කියන දෙයක් අහන්නේ එතකොට කරන්න තියෙන්නේ සමතේකටපත් කරන්න. සභාව සමතේකටපත් කරන්න ඒ සමතේ තමයි අපි මේ සමත භාවනාව කියන්නේ. ඒ වෙලාවේදී යෝජනා ස්ථිර කරන්න බෑ. එක්කෙනෙක් අදාන දෙන්නෙක් විරුද්ධව කතා කරනවා. ඉතින් සභාවක් හසුරවනකොට කීකරු කරගත්තට පස්සේ නම් අරගෙන යන්න පුළුවන්. කීකරු වෙලා නැත්තම් ඒ නිකන් අනවශ්‍ය දේවල් ඕනේ කීකරු කර ගැනීම සඳහා සමතේකටපත් කර ගැනීම සඳහා කටයුතු කරන එක මේ තමන්ට කරන නිග්‍රහයක් නෙමෙයි මේ සබාවල හැටි. සමහර වෙලාවට කීකරු වෙන්නේ නැහැ. ඒ වගේ තමයි හිත මේ අවසාන වාක්‍ය ලියලා තියෙන විදිහ හරි අහුවෙච්ච වෙලාවේ කලදුටු කල වලියගම් කියලා අපේ කතාවක් තියෙන්නේ. නැත්නම් අවස්ථාවාදී කියලා ඒකට කියන්නේ. යෝගාචරයේ අන්තිම අවස්ථාව ආයි. අකීකරණන් හිතේ කරබන පැත්ත කරලා ෂේප් වෙලා ඉන්නවා. කීකරුනේ ගමන යනවා. ඉතින් ඒකට අවස්ථාව දැනගන්න ඕනේ. කොයි වෙලාවේද, කොයි කලාවේද, කොයි ආහාරයේද, කොයි ඉරියව්වේද, කොයි වැඩකින්ද මගේ හිත කීකරු කරන්න පුළුවන්. ඒ හේතු කරුණු නැවත නැවත සපයලා දෙන එක යෝගාචරයගේ කරන අනුග්‍රහයක් කියලා කියනවා. ගෞරවනීය ස්වාමින්වහන්සේ මම උඩුතොලේ වම්පස දැනෙන පහස මූලික කර්මස්ථානයේ ලෙස පුරුදු කරමි. කලින් ලිපිවල දැක් වූ පරිදි සිහිය මෙන්ම අරමුණේ තදින් ඇලී ඇති ස්වභාවයක් එකඟතාවයේද පෙරදාමෙන් පැවතුණි. අරමුණ ගෙවි යාමත් සමග සිහිය වැඩුණු අතර ඉන්පසු විරාගය තදින් පැවතුණි. ඉන්පසු භාවනාවේදී සීය හා එකඟතාව එකවර අතහැරුණු බවද නිරීක්ෂණය කළෙමි. මීට පසු පර්යංකවලදී මෙන්ම දවසේ අන් අවස්ථාවලදීද සිහිය පිහිටුවීමේ අපහසුව හා අරමුණේ හිත නොරඳන ස්වභාවය වෙනත් අරමුණු වලට යෑමට නිතරම සිත පොරකන ගතියද නිරීක්ෂණය කළෙමි. කයෙහි කයෙහි හා සිතෙහි බලවත් තෙහෙට්ටු ගතියක් නිසා මෙසේ පවතින බවද නිරීක්ෂණය කළෙමි. දවසේ නොඑක්වර මදක් සැතපීමට උත්සාහ කළද එයද අසාර්ථක වන බව නිරීක්ෂණය කළෙමි. වීරිය තද බවද මේ නිසා ලිහිල් කළෙමි. දවස් දෙකක් යන විට කයෙහි හා සිතේ විඩාපත් ගතිය දුරු වූ නමුත් අරමුණේ සිහිය නොපිහිටන ස්වභාවයද නිරීක්ෂණය කළෙමි. සිත පසුතැවීමට උත්සාහ කළද එයට විරුද්ධව කාරණා කියා එය වැළැක්වීමි. දැන් සිත මධ්‍යස්තව උද්‍යෝග රහිතව මද වෙහෙස ස්වභාවයකින් නිතර වටාපිටාවේ අරමුණු සොයමින් මූල කර්මස්ථානයේ ස්වල්ප වශයෙන්වත් නොපීඨන පරිද්දෙන් පවතින බව නිරීක්ෂණය කරමි. සක්මනද දවසේ අනික් කටයුතුද මෙසේය. උපදේශ පතමි. විජේ විජේට විශේෂයෙන්ම දවසේ අනික් කටයුතු වල හිතේ තියෙන මේ වික්ෂිප්ත ගතිය, කීවානාහන ගතිය, ආණ්ඩු මට්ටු කරන්න බැරි ගතිය දැකීමයි අපේ පැවිද්ද සාර්ථක වෙන්න තියෙන එකම හේතුව. පරියන්කේදී සක්මණේන අපි එච්චර වැඩක් කරන්නේ නැතුවනේ ඉන්නේ. එදින්දා කතියේ ඉන්න වෙලාවේදී අපේ හිත කොච්චර අශික්ෂිතද? කොච්චර ආණ්ඩු මට්ටු කරන්න බැරිද කියන එක දන්නා නම් දැකීම ප්‍රශ්නයක් වශයෙන් අහන්න පුළුවන් අශික්ෂිතව ඉඳලා නොදැනීම තියෙනවා අශික්ෂිතව ඉඳලා අශික්ෂිත බව දැනීම තියෙනවා මේ දෙකෙන් වඩා කොයි එකද හොඳ එක කියලා අපි මේ ලියපු ලිපිකරු උසාවියට කැඳවන්න පුළුවන් නම් අහන්න පුළුවන් දීපේකන කැමැති දාත උසන්. ඒතර සභාවට අපිට කරුණු එකතු කර ගන්න පුළුවන්. මොකද අමාරුවේ යන තැනක් ඔය භාවනාවේ සමා වෙන්න සාකච්ඡාවේ මේ අපි දකිනවා මගේ හිත අශික්ෂිතයි කියලා. මගේ හිත පාලනය කරගන්න බෑයි කියලා. මගේ හිත ආණ්ඩුමට්ටු කරන්න බෑයි කියලා. අන්නේ දැනීම හොඳ දෙයක්ද නැත්නම් ඒ බව නොදැන හිටීම හොඳ දෙයක්ද කියන එක මේ සාකච්ඡාවේදී මතුවෙන කලාතුරකින් මතුවෙන වැදගත් අදහසක්. ඉතින් ඒ ගැන ලියපෙන්න අදහස් ඉදිරිපත් කරන්න කැමති නම් අපිට පුළුවන් සභාවට තව සාකච්ඡාව හරහා වැදගත් කරුණු ටිකක් එලි කරන්න ඉතින් ඉදිරිපත් කරන්න කැමති නැත්නම් ඊරිසියයි නම් අපි ඉගෙන ගන්නවට ඉතින් මොනවද කරන්නේ ඉතින් මෙච්චර දීලත් පොඩ්ඩක්වත් අපිට දෙන්නේ නැහැ ආ නඩවත උසන්නේ මම මේ ප්‍රශ්නේ පිරිසුදු වීම සඳහා නැවතත් වරණගනවා. මම ඒ නිසා අපේ ප්‍රශ්න කියන අහමුදුරන් කියන අන්තිම වාක්‍යය ඇහෙන්න සලසන්නේ කියලා සභාවට නැවත වතාවක්. හිත පසුතැවීමට උත්සාහ කළද එයට විරුද්ධව කාරණා කියා එය වැළැක්වීමි. දැන් සිත මධ්‍යස්තව උද්‍යෝග රහිතව මද වෙහෙස ස්වභාවයකින් නිතර වටා පිටාවේ අරමුණු සොයමින් මූල කර්මස්ථානයේ ස්වල්ප වශයෙන්වත් නොපීටන පරිද්දෙන් පවතින බව නිරීක්ෂණය කළෙමි. කරමි. සක්මනද දවසේ අනික් කටයුතුද මෙසේය. උපදෙස් පතමි. ඕ අන්තිම වාගේ කිව්වම වාක්‍ය හතරක් කියවනවා. හැබැයි දිනතු ඉතින් අන්තිමක තේරුම් ගන්න බෑ සක්මනේ සහ අනික් කටයුතු වලදීත් වැඩි උනන්දුවක් නැතුව එහි මේ වටපිට බලමින් මගේ හිත වෙහෙස මද වෙහෙස ගතියකින් ගත කරනවා කියන එකයි මට පේන්නේ නිර්වචන වෙලා තියෙනවා. අපේ හිතේ එදිනදා වැඩ කරන පවතින මේ ප්‍රകൃතිය මේ తত্ত্বය දැනගෙන ඉන්න දැනුම හොඳ දෙයක්ද එහෙම නැත්නම් ඒ බව තිබුණට නොදැනින්න එක හොඳද ඒකයි මම වරණ මම නගින ප්‍රශ්නේ සනසාසරයි ඒක දැනගෙන ඉන්න එක තමයි හොඳ දේ එතකොට මේ දැනගෙන ඉන්න දෙයට අනුග්‍රහ කරන්නේ කොහොමද? අපි දැන් මේ අපිට පොඩ්ඩක් අපිට මේ පැත්තෙන් අනුග්‍රහය ලැබිලා තියෙනවා. අපිට මේ පැත්තෙන් පොඩි සහන් එලියක් ලැබිලා තියෙනවා. මේක අපි භාවනා ලැබෙච්ච ප්‍රතිඵලයක් කියලා හිතමු. දැන් මේක වැඩි කර ගැනීම සඳහා මේකට අනුග්‍රහ කරන්නේ කොහොමද අපි? මොකටද අනුග්‍රහ කරන්නේ? මේක විසිරෙන බව දැනගෙන සිටීමට. වෙහෙස කරයි උනන්දුවක් නැහැ එනේන අරමුණට පයින්නවා මේක හොඳ දෙයක්. මේක මේ හොඳ දෙය කියන්නේ ඒක දැන ගැනීම හොඳ දෙයක්. දැන් මේකට අපි අනුග්‍රහ කරන්නේ කොහොමද? මේකට පොහොර දාන්නේ කොහොමද? මේකට ආහාර දෙන්නේ කොහොමද? මට තේරෙන හැටියට නම් ඒ කාරණා සම්බන්ධයෙන් ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව උපේක්ෂාසහගතව බලාගෙන සිටීම ඊටත් වැඩි ඕනනම් කියන්න මුලන් මේක භාවනාවෙන් ලැබිච්ච ප්‍රතිඵලයක්. හිත පිළිබඳව නිරීක්ෂණය කරනකොට ලැබිච්ච ඵලයක්. ඒක නිසා මේකට සාදර වෙන්න ඕනේ කියලා කියනවා. අනිත් දවසේකට ලෑස්තිලා යන්නයි කියනවා. මම කියන්නේ සක්මන පණියන් කියන්නේ නෙවෙයි. එදින්දා වැඩවලදී අපිට දැන් පේනවා මේ හිතේ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. හරිම වෙහෙසෙන් ගත කරන්නේ. එහෙම නැත්නම් උදාසීනව ගත කරන්නේ. මොකද්ද එන්නේ කිය කියා බල බල බල බල ඉනවා විතක් අර වර්තමාන ඉරියවට හිත දාන්න යා කැමති නැහැ. ඉතින් අපි හිතුවොත් මේක තමයි මේ සරුවච්චානන්සේ පෙන දුක්ඛ සත්‍ය කියලා. දෙන්සි පෙන දුක්ඛ සත්‍ය රහත මේ සාරිපුත්‍ර සංසේ පද හතරකින් කියනවා. දුක්ඛාරිය සත්‍ය පීලනට්ටෝ, සන්තාපනට්ටෝ, විපරිණාමට්ටෝ, සංකතට්ටෝ කියලා. මේකේ පෙළෙන සුළු ගතියක් තියෙනවා නිතරම. සන්තාපනට්ටෝ තවන සුළු ගතියක් තියෙනවා. ඉතින් මේ තවන සුළු ගතිය, පෙළෙන සුළු ගතිය නිසානේ මිනිස්සු සිගරට් බොන්නේ. ඒකනේ අරක්කු බොන්නේ. ඒකනේ මේ එක එක පුරුදු කරන්නේ. ඒකනේ ගෑණියක් ගන්නෙ. ඒකනේ මේ විවිධාකාර දේවල් තියෙන මේ ජීවිතේ නිතරම තියෙන තවන ගතිය, පෙළෙන ගතිය. ඒගොල්ලෝ හිතනවා ඒක මට වෙච්ච කර්මයක් හෝනියමක් මේකට ප්‍රතිකර්ම ඇති කියලා. සරුවචාන්ස කියනවා මේක ලෝක සත්‍යයක්. හැම වෙලාවෙම අපි ඉන්නේ තවන ගතියේ. අපි හැම වෙලාවෙම පෙළන ගතියේ. පීලනට්ටෝ සන්තාපනට්ටෝ විපරිණාමට්ටෝ මේක නිටතරම ගොජ දාන මස් මේ මේ බත්තලියක් ගොජ ගොජ ගොජ ගොජ පෙරලි වෙමින් යන්නේ. සංකතට්ටෝ බොහෝ දේවල් එකතු වෙලා විපරිණාම විචල්්‍ය සාධර රාශියෙන් ඇවිල්ලා තියෙනවා. මේක දැක්කට පස්සේ මේක මෙතෙක්කල් අපි මේකට උත්තර හෙව්වනේ. උත්තර හොයන්නේ මේක ස්වභාවය. මේක තමයි මධ්‍යන්නේ. මේක තමයි මේක හැටි. ඒක උත්තර හොයන්න ගියොත් වතුරේ තෙත ගති නැති කරන්න හදනවා වගේ. බාර ගන්න. බාර ගත්තා බයි. ඒතර බයි 24න් භාවනායි. මොකද බයි 24න් පෙළෙන ගතිය තියෙනවා. බයි 24ම තවන ගතිය තියෙනවා. පැය 27ම කූඩු කරපු සතෙක් එළියට යන්න හදනා වගේ තියෙන මේක දිහා බලනකොට සතුට වෙන්න පුළුවන් නම් අපිට දුක කියන්නේ ඒතකොට දුක් ආර්ය සත්‍ය. දුකට විශේෂණයක් දෙකක් ගන්නවා මේක ආර්ය தත්තරපත් වෙනවා සත්‍යක් පාටපත් වෙනවා. හැබැයි විකුණන්න නම් හම්බෙන්නේ නැහැ කාටවත්. මේ භාවනා කරන කිසිම කෙනෙක් මේක දුක්ඛාරය සත්‍ය කියලා බාර ගන්න කැමති නැහැ. මේගොල්ලෝ හිතනවා භාවනා කරනකොට නැති වෙයි කියලා බලාගෙන ඉන්නවා. ඊගාවාත්මෙත් බලනිනවා. ඊගාවාත්මෙත් බලන්නකෝ මෛත්‍රී බුදුහාමරොත් ආව බලන්නකෝ ඕක ඕක තමයි. ඔක බාරගත් දවසේ මොකද වෙන්නේ? මාරයා පච වෙනවා. ඕක බාරගත්තයි කියලා අතපය කැඩෙන්නේ නැහැ. බෙල්ල ගහලා යන්නේ නැහැ. පෞරුෂත්වයට මුකුත් වෙන්නේ නැහැ. ඉච්ඡා බංගත්වයක් නැත්නම් මේක උපේපුදිය කියලා හිතා ගන්න ඕනේ. මේ භාවනා උපේපුදිය තමයි නිතරම පෙළෙන ගතියක් තියෙන්නේ. නිතරම තවන ගතිය අපි මේකට බාම් ගානවා, වේදනානාථක ගානවා, දොස්තරලා හොයනවා. මහානති ගාතහනට මේ සහනේ දෙන අය හොයනවා ඔය එක බයියෙකුට පුළුවන්ද එක බයියෙකුට පුළුවන් ද දුක්ඛ සත්‍ය අයින් කරලා දෙන්න. පොඩ්ඩක් ඒ මේ කරලා දෙයි. ඔය බාරගත්ත දවසේ අපි සක්විති. මොකද කියන්නේ? මයික් එක ගත්තේ අපරාධනේ. ඒක නේද ඒක හැම වෙලාවෙම ගන්න කවුරු ඇවිල්ලා කිව්වොත් කියන්නේ උඹට උත්තර දෙන්න තියා මාත් ඉන්නේ තම තමයි. උඹ බාරගනි මොකද වෙන්නේ බලන්න. මොකද හීනමානයක් වෙනවද කියලා මොකද හිටියේ ඔතනනේ මුළු මානවය ඉන්නේ ඔතන. එක එක්කත් කැමති නැහැ මේක සනාතන ධර්මයක් බව පිළිගන්න. පිළිගත්තට පස්සේ එනවා සතුටක්. ඒක සරුවච්චන්හන්සේ කියනවා මෙහෙම. මහනි දුක නම් දුකයි. මම ඒක නෑ කියන පෙළඟට. හැබැයි ඒක දුක්ඛ සත්‍ය බව තේරුම් ගන්නකොට එන සැපේ තරම් සැපයක් මනුස්ස ජීවිතේටම නෑ කියලා. මේකයි මේ ਸਰුවචනස අපිට පෙන්වන්න හදන්නේ. මේක තමයි සාරිපුත්‍ර සාංශ උගන්වන්නේ. අහිංසකව බාර ගන්න ඕක. බාරගෙන කාඩවත් කිඳිරි ගන්න එපා. ගේමට කැතයි. වෙන මොකක්වත් නෑ ගේමට කැතයි. ඌක ස්වභාවය. ඊට පස්සේ අපි ඉන්නේ බොහොම ආඩම්බරයෙන් අපි දන්න හැම වෙලාවෙම වදයක් කරදරයක් වෙනකොට ආ දුක්ඛ සත්‍ය තමයි මේ මේ සතිය. මගේ හිත එළඹිලා තියෙනවා මම කරව භාවනායි තපසේ එහෙම නැත්නම් Brahmacharya ප්‍රතිපලයි. අනිත ඔක්කොම බෙහෙත් වෙයි. අනිත ඔක්කොම සාන්ති කර්ම කරනවා. අනිත ඔක්කොම ඇප නූල් දානවා. අදිවාන පිළිත් නූල් හරි දානවා. මේ මනුස්සයා දන්නව මොන බයිලාව දැම්මත් ඕක ඕමයික බාරගනින්. පැමිණි දුක් පැනිරහයි. සමහරු එක තේරුම් ගන්න පරියන්කේ සමහර සක්මනේ සමහරු එදිනදා ජීවිතේම තේරුම් ගන්නවා. ජීවිතේ කියන්නේම දුකේ. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ බෞද්ධයොත් අපි හිතනවා නෑ නෑ බුදුරජාණන්සේ කියපු දේ එහෙම වුණාට නවීන විද්‍යාවෙන් සැප හොයන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් අපි ගත්ත උපදේශකේ අපිට සැප දෙයි. එහෙනම් දාන කුසලයේ කරනකොට අපිට ලබනාත්ත්‍ය සැප ලැබෙයි. මොන જાති කරුවත් ඕක මකන්න බෑ. එයිස උබාර ගමපා. එහෙමයි. එච්චරයි. ඒක දිනා වෙලා කියන්න ඕනේ හැමයි කියලා. ඒකේව ලී වෙන්න ඕනේ ඉඳලා එල්ල දැන් අපේ දවස් 5ක් 6ක් යනකොට එන්න පටන් අරගන්න මේ කොච්චර වහන්න ගියත් වහන්න බෑව. ඒ නිසා මේක තමයි ජීවත් වෙනවා කියලා කියන හැම පැය 24න් බලන මේ පීරි ගන්න ගතිය නැද්ද කියලා. මේ වෙහෙස කරන ගතිය නැද්ද කියලා. මේ මේ තවන දවන ගතිය ඔච්චරමයි ජීවිතේ කියන්නේ. තව ළමෙක් හම්බ වෙනවා කියලා කියන්නේ ඕක හම්බ වෙනවා කියන්නේ. මොකක්වත් නැහැ වෙන මොකක්වත් නැහැ රාහු ජාතම් බන්ධනං ජාතම්. ඉතින් නිසා මේ ඇති වෙච්ච අපිට පුළුවන් නම් මේක මේ මවන්න මකන්න බැරි දෙයක්. වතුරේ තෙත ගතිය වගේ. ඕක බාර ගන්න අපිට කිසිම හානියක් නැහැ. සරුවත් chance රාජකීය මට්ටමේ උත්තරක් දීලා තියෙනවා ඒකට. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බ්‍රාහ්මණ මට්ටමේ උත්තරක් දීලා තියෙනවා. අපි එච්චරම අපිට මාන්නක්කාරකමක් නැහැ නේ. අපි සාමාන්‍යයෙන් නිකන් මධ්‍යම පාත්තික අපි බාර ගන්න තියෙන ඕක කොහොමයි. ඒ බාර ගන්න පිරිස දිහා බලනකොට බාහිරගත්ත පිරිස දිහා බලනකොට අපි හිතනට වැඩිය පිරිසක් මේ වෙනකොටත් බාහිර අරගෙන හැබැයි අපි දන්නෙත් නැහැ. අපි දන්නෙත් නැහැ අපි හිතනවා බාහිරගත්තට පස්සේ රැස් සීජන පටන් ගනි 18 රියන් වෙයි උඩ යයි කියලා. නෑ මේ තීර දේ බාහිර අරගෙන එකයි තියෙන්නේ. ඒ නිසා අවසාන වාක්‍යයම තමයි කියන්න තියෙන්නේ මට. ඒක පරියන්කීටිත් බලන්න මූල කර්මත්තේ ඉදිරිපත් තුනත් ওই දැවිල දැවිල ඔහොම තමයි. ධක්මනේදී මූල කර්මන්තේ ඉදිරිපත් වුණත් ওই දැවිලි තැවිලි ඔහොම තමයි. ওই දැවිලි තැවිලි හරියට චිත්‍රයක් අඳින කැන්වස් එක වගේ. ඔගේ මොන චිත්‍රයක්ද තෙල් සාය චිත්‍රයක්ද භාව චිත්‍රයක්ද රේඛා චිත්‍රයක්ද කාටුන් චිත්‍රයක්ද කැන්වස් එක එකයි. කැන්වස් එකේ තියෙන දවන තවන ගතිය. ඒකට අපි සාදර වුණාට පස්සේ පුදුමාකාර පිරිච්ච ගතියක් එනවා. තව දුරටත් ආයේ පරිේශන නැහැ. කාටවත් බැලේක් වෙන්න ඕන කමක් නැහැ. කඹරන්න ඕන කමක් නැහැ. මේ ලැබිච්ච දෙයට පැමිණි දුකට හිත යොදාගෙන ජීවත් වෙනකොට බුද්ධ ශාසනය කෙරුවයි කියලා කියනවා. කොට්ටුයිද? එහෙමයි සංස්. එන අපි යනවා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ කමඨහන් සුද්ධ කර ගැනීම සඳහා කරන ඉදිරිපත් කිරීමයි. ප්‍රථමයෙන්ම මූල කර්මස්ථානය පිළිබඳව සතිමත් භාවය මුල් අවස්ථාවට වඩා ඊටමත් පැහැදිලිව පෙනෙන බව සෑම පරයන්කයකම ප්‍රකට වීමේ වර්ධනයක් වී ඇත. ඇතැම් අවස්ථාවල ඇතැම් වෙලාවට කයට සිත දාගත්තාම මූල කර්මස්ථානයේ වශයෙන් ආස්වාස ප්‍රස්වාසයට සිත යොමුවන නමුත් විටකදී පිම්බීම හැකිලීමට සතිය යොමු වේ. නමුත් ඒ අවස්ථාවේදී මා සතිමත් වී කය තුල සිත පවතීද යන නිරීක්ෂණයෙන් පසුවන විට සතියට සිත යොමු වී નિરાයාසයෙන් කය තුල සිත පිහිටයි. මොකුත්ම බලපෑමක් නොකර තියෙන ආකාරය ඒ ආකාරයටම ඊටමත් ටික වේලාවක් සතිමත්ව දැකිය හැක. එවිට සංඥා ලෝකයෙන් අයින් වූ බව වැටහෙන අතර කිව නොහැකි ප්‍රමුදිත භාවයක් කය පුරා සිත පුරා දැනේ. නමුත් සෙමෙන් සතිමත් භාවය ඊටමත් වේගෙන් කැඩෙන බවද මා අත්දකින් අතර සත්‍යමත් භාවයේ ඊටමත් වේගයෙන් කැඩෙන බවද මා අත්දකින් අතර මූල කර්මස්ථානයේ මනාව සතිමත් වූ අවස්ථාවේදී දැනෙන සැපසහගත භාවය හා වීරිය පරයන්කය පුරාවටත් ඇතැම් විට සක්මන සක්මන තුලත් දැනේ මෙලෙස සතිමත් භාවය මූල කර්මස්ථානය තුල දිගටම පිහිටුවාගෙන සතිමත් වීම සුදුසුද අඩුපාඩුවක් ඇතිනම් අනුකම්පාවෙන් පහදා දෙන සීක්වා ඒ පළවෙනි කොටස ස්වාමීන් වහන්සේ ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන සතිය සුපතිත්‍ිත සතියක් හැම දෙයකම පැතිරෙන සතියක් එනකොට අපිට ඒ සැකයක් එනවා මේකද හරි දේ මේක ඉස්සරහට යෑමද පසට යෑමද කියලා වගේ වැරදුනාට පස්සේ සැකයක් ගැන ගන්න අහන්න දෙයක් නැහැ. සතිය ආවත් සැකයක් එනවා. අපේ හිතේ සැක කරන්න කිසිම හේතුවක් ඕනේ නැහැ. ඒකට ඕනේ අ හේතුව විතරයි. හැමදේම සැක කරන එක තමයි පුත්තජනයාගේ වැඩේ. හොඳ දේ සැක කරනවා නරක දේ සැක කරනවා. සතිය පිහිටියට පස්සේ සැක කරනවා සතිය එනතිලායි සැක කරනවා. අරමුණ හොඳට පිහිටලා අරමුණ නැති වුණා සැක කරනවා. අරමුණ ගොරෝසු තිබුණා සැක කරනවා. දේ තැක කිරීම නැති කරන්න තියෙන එකම ක්‍රමය තමයි අනුපස්සනාව ඒක නැවතත් උඩට හිත දාලා බලන්න. නැවතත් හිත දාලා බලන්න. බලන්න බලන්න බලන්න සැකේ නැති ඕනම දෙයක් නැවත නැවත උරගාලා බලනකොට සැකේ නැති වෙනවා. ඒකට පේනවා භාවනා හරියනකොට අනිවාර්යයෙන්ම සැකයක් උපදවනවා අපේ හිත. හිත කියන්නේ කෙලෙසයක්. අපේ හිත බලන්නෙම කෙලෙසයක්. හිතක් හිත කියන්නේ කෙලෙසයක් කියලා කියන්න පුළුවන්. ඉතින් බුදුරජාණන්සේ කියලා ඉරිසා කියනවා මේ විඥානේ අපපතිට්ඨිත කරන්න අපි උත්සාහ කරන්නේ. සුපතිට්ඨිත විඥානේ අපපතිට්ඨිත විඥානේ බාඩපත් කරන්නයි උත්සාහ කරන්නේ. ඉතින් අපේ හිත බලනවා අර අපපතිට්ඨිත වෙච්ච එක කොහොම හරි සුපතිට්ඨිත කරා. ඒකට අපි ගන්න හිතේ පැත්තද නැත්නම් බුදුහාමරගේ පැත්තද? නැත්නම් හිතේ පැත්තද ප්‍රතිපදා පැත්තද කියලා ගත්තොත් අපිට ඒකවත් ෂුවර් නෑ තාම. ඒක සුද්ධ වෙන්නේ ඔය වීතික්‍රම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් වල නෙවෙයි අනුසය කෙලෙස් වලට ගියාම තේින අපි මෙතෙක්කල් කරලා තියෙන්නේ අර අපපතිතිත වෙනකොට විඥාණයට ජැක් ගහන එක තමයි. විඥාණයට උඩගිඩි බඳින එක තමයි. උඩගිඩි දෙන එක තමයි. ඉතින් ඒ නිසා විඥාණයට දාසකම් කිරීම විඥාණයට පහඳින ගතිය විඥාණයට බැලකම් කරන ගතිය විඥාණයට බැලකම් කරන ගතිය නැතිකරන්ඩ කොච්චරක් ධර්ම දැනුමක් සහ පෞරුෂත්වයක් ඕනේ. නිසා සතිය හොඳට පිහිටියත් අපිට සැකයක් එනවා. සතිය නම් තියෙනවා. මේ ඇද්ද මේකද අපි බලාපොරොත්තු වෙන්නේ උත්තරයක් වශයෙන් ගන්නේ මේක නැවත නැවත කරලා බලන්න කරලා බලනකොට තමන්ට වැටහෙන දේ වැටෙන න්‍යාය මොකද්ද කියලා බලන්න මේක වැරදින්න පුළුවන් කමන්නේ නැවත නැවත කරලා බලන්න කියන එක තමයි කියන්නේ සක්මන් භාවනාව සිත කයට යාලු කරගෙන සතිමත් සතිමත් කරන විට සක්මන් කරන විට මුල් අවස්ථාවේදී වම් පාදය දකුණු පාදය වශයෙන් අරමුණු වේ. ටික වේලාවක් මෙසේ සතිමත්ව සක්මනේ ගමන් කරන විට පාදය පොළවට වදින විට එහි රළු ගතිය කුඩා වැලිවල ස්පර්ශය හා තර්මක් විශාල ගල් කැටවල පය ස්පර්ශ වෙන විට හා පය එසවෙන විට සැහැල්ලු බවද අත්දකින් අතර පාදයේ ඇඟිලි අතරින් වැලි මතුවන අයුරුද මනාව දැනේ. ප්‍රථමයෙන් මුල් සක්මන් අරමුණ අවශ්‍ය වුවද පසුව දැන් මම මේ අවස්ථාවේ වෙනත් කිසිදු ඉරියව්වකින් තොරව සක්මන් කරන්නේ යන ආකාරය වැටහි. නමුත් ඇතැම් විටකදී අසාමාන්‍ය ලෙස විසිරේ. එවිට විසිරුණු බව අත්දකිමි. මෙලෙස සක්මනේ යෙදීම නිවැරදිද යන්න වටහා දෙන සේක්වා. අවසරයි. විදසුන් නුවණින් යථාර්ථය අවබෝධ වේවා. ඔය ජම් වෙලාවක Tamanට මම ඉන්නේ වෙන ඉරියව්වක නෙමෙයි සක්මන් ඉරියව්වේ ඒකේ හොඳට හිත নিমগ্ন උනායි කියලා දැක්කට පස්සේ ඕක ඇතුලේ සම්පූර්ණ ලෝකෙම තියෙනවා. මුළු ලෝකේ අමතක කරලා තමයි සක්මන්ට යන්නේ. ඒකට සක්මන තුල ලෝකයක් තියෙනවා. ඕනනම් ඒක තුල ඕන දෙයක්. අතුයිති විහිදි වැඩෙන්න සලසන්න පුළුවන්. ඒ සඳහා කළ යුතු එකම දේ මේ ලැබිච්ච අත්දැකීම නිතිපතා දෙන්න ඕනේ. සකච්ඡ සකස් කරලා දෙන්න ඕනේ. සකච්ඡකාරීව කරලා දෙන්න. සද්ධාය කියලා දෙය. ඒක නිසා ඇති වෙලා තියෙන මේ ඉන්ද්‍රිය වැඩෙන්න නම් සද්ධාය කිරියාය සම්පාදේති, සකච්ඡ කිරියාය සම්පාදේති, සාතච්ඡ කිරියාය සම්පාදේති කියලා අපේ පසු කාලින ආචාර්යවරු පෙන්ලා දීලා තියෙනවා සද්ධාය කිරියාවේ සම්පාදිතී කියලා මම කරපු භාවනාවෙන් ලැබිච්ච ප්‍රතිඵලයක් අනේ වට නැවත නැවතත් මේක ඇදහිල්ලෙන් යුක්තව කරන්න ලැබේවා. සක්කච්ඡාකාරීව කළ දෙන කෙන බොහොම ආදර ගෞරවයෙන් නැමී සිට කලාතුරකින් එන වැදගත් 아무ත් එකට ඔගේ සලකලා කටයුතු කරන්න. සාතච්ඡ කිරියාවේ සම්පාදයේ නිතිපතා කරන්න. ඉතින් කාට හරි මේක ඇවිල්ලා මේක වැදගත් 아무ත් ඇවිල්ලා ඒත් සද්ධායෙන් කරලා දෙන්න බැන්නම් සාකච්ඡ සාකච්ඡාකාරීව කරලා දෙන්න බැන්නම් සාතච්ඡාකාරීව කරලා දෙන්න බැන්නම් මං කියනවා පෙර කළ පිං නෑ. උබ්බේච කත පුඤ්ඤතා නෑ. මෙච්චර ලස්සන මේක එන වෙලාවේදී කාට හරි මේක එන වෙලාවේදී ඒක නිතිපතා කරලා දෙන්න තරම් යෙදිලා කරන්න පුළුවන් නම් අපි කියන යාට පෙරකල පින් තියෙනවා. යාට සම්මා ආජීවය තියෙනවා. ආජීවයෙන් මේකට උදව් කරන්න පුළුවන්. ඒ පැවිද්ද කියන්නේ ඕකට තමයි. පැවිද්ද කියන්නේ ඕකට අපි තමයි මේ ගත වෙලා තියෙන්නේ. ඉතින් මේක එන්නේ නැහැ හැම කෙනාටම. ආවට පස්සේ අපි වැදගත් තමුත් එක්කට ආවෙලා වගේ සද්ධාවෙන් සක්කච්ඡකාරීව සාතච්ඡකාරීව නිතිපතා කිරීමෙන් උදව් කරනකොට අපි ඒකට නතු වුණා වෙනවා. අපි ඒකට අනුග්‍රහ කළා වෙනවා. ඒ නිසා මේක හරිය කෙනා නැවත සලකා බලන්න ඕන තමන්ගේ ජීවිතේ මම කරන වචන සම්මා වාචා වෙනවද? මම කරන ක්‍රියා සම්මා කම්මන්ත වෙනවද? මගේ ජීවන රටාව සම්මා ආජීව වෙනවද කියලා. ඒ ටික කරලා දෙන්නේ නැහැ කවුරක්වත්. භාවනා ওই ටික කරලා දෙනකොට අර ටික හදලා දෙන්න ඕන. එතකොට දෙකොල්ල එකතු වෙලා විරතිචෛසික තුන එකතු වෙලා ඉදිරි ගමනක් යනවා. ඒ නිසා මේක නැවත නැවත කිරීම සඳහා නිතිපතා කිරීම සඳහා සද්ධාව සක්කච්ඡාකාරීව කිරීම සඳහා කළ යුතු දේ නැවත නැවත සපයා දෙන්න කියලා කියන්නේ. ගරු ස්වාමීන් වහන්ස සිහිය පිහිටුවීම නැමැති අභ්‍යාසයේ යෙදෙන විට සිතට දැනෙන සිතිවිලි රූප හරහත් ශබ්ද හරහත් ආදී ලෙස පංචකාම ගුණ හරහා එන සිතිවිලි ප්‍රමාණය අඩු වී ඇත. ඒ වෙනුවට මනස හරහා එන සිතුවිලි ප්‍රමාණය වැඩි වී ඇත. එනම් අරමුණ ගැනත්, භාවනාවේ අත්දැකීම් ගැනත්, දේශනා කරන කරුණු ගැනත් බොහෝ සිතුවිලි මතුවේයි. මේ විතර්ක බහුල බව අඩු කළ යුත්තේ කෙසේදැයි පහදා දෙනු මැනවි. බුදුජානනාංශයේ සඳහන් කරන්නේ ගොරෝසු විතක්ක සියුම විතක් වලින් අතිවි කරන්න. සියුම් විතක්ක අතිසියුම විතක් වලින් අයින් කරන්න කියලා පංසු දෝවන සූත්‍රය විස්තර කරලා තියෙනවා. රත්තරන් පස්සයිද රත්තරන් ඉල්ලමක් ගොඩගත්තට පස්සේ ඒ මනුස්සයා ඉස්ලාම බොරළු වයින් කරනවා. බොරළු වයින් කරලා ඊටු ටික අනලා වතුරේ දාලා පොඩි කරනවා. පොඩි කරුවට පස්සේ වතුරට දැම්මහම ඊගාව බොර අයින් වෙනවා. ඊට පස්සේ ඒ බොරළු කියන්නේ ඊට පස්සේ තියෙන වැලිපස්. ඊට පස්සේ බොර අයින් වෙනවා. රත්තරන් ඊටු වෙනවා. ඒක නිසා අපිට ඔක්කොම එක සැරේ අයින් කරන්න බෑ. ගොරෝසු ටික අයින් කරන්න සිවුම් දෙයක් තිබුණා කමන්නේ ඊට පස්සේ සිවුම් දෙය ඉතුරු කරනවා යනකොට අති සිවුම් දෙය ඉතුරු වෙනවා එතකොට නැත්නම් ඔක්කොම තියෙනවා ගොරෝසු දේ අයින් කරුවට පස්සේ විතරයි ওই දැන් තියෙන විතක්ක පේන්නේ. අර ගොරෝසු එක තියෙනවා මේක පේන්නේ නැහැ. ඒක අයින් වෙනකොට දැන් මේක වැඩි වුණා වගේ පේන්නේ. වැඩි වෙලා නෙවෙයි. මෙතෙක් එක මොහා වෙලා තිබුණේ. දැන් මේක මල කරදරයක් වෙන මට්ටමට එනවා. මේක දිහා හොඳට බලන කටයුතු කරනකොට මීට යට තියෙන අතිශයුම් විතක්ක වගේ. සුකුමතර විතක්ක කියලා. ඒ සුකුම විතක්ක තනි කරම භාවනාවට විරුද්ධ තනි කර ආධ්‍යාත්ම විරුද්ධ දේවා. අපි මෙතෙක් කල් ඒවට තමයි පෝර දාලා තියෙන්නේ. අපි දැන නොදැන පෝර දාලා තියෙන ඒවට. ඒව හයක් පරිසම්ද මාර්ගේ හොයලා තියෙනවා. පළවෙනි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක අයින් වෙච්ච ගමන් හයක් තියෙනවා. ඒ හය දිහා බලනකොට අපි මෙතෙක් කල් ඒවට කොච්චර අහුවෙලා තියෙනවද කියලා. ඥාති විතක්ක, ජනපද විතක්ක, ලාභ සංයුක්ත, ලාභ සක්කාර සංයුක්ත පරිසංයුක්ත විතක්ක, අනවඤ්ඤත්ති පරිසංයුක්ත විතක්ක, අමර විතක්ක. තාත් මොකද යතියි. මේ ඥාතීන් ගැන හිතන දේවල් වලට අපි පුදුම තැනක් දීලානේ කටයුතු කරන්නේ. මේවා සීරම භාවනාවට බාධායි. මේ භාවනා කරන වෙනකොට අනික් කෙලෙස් නැතිවට ඕනේ ඥාතින් ගැන සීපත් වෙනවා. එහෙම නැත්නම් පරාණ උද්දායතා පරිචංගිත අනේ අපිට නම් මේක හරි ගියා තව කාට හරි උදව් කරන්න ඕනේ කියලා සමාජ සේවා කටයුතු වලට යනවා. gedeට මර්ගාති ලෝකෙට පරකාසී. එහෙම නැත්නම් අමර විතක්ක එනවා. ඊට පස්සේ මම ඩයබටිස් හදාගන්නේ කොලෙස්ටරෝල් හදාගන්නේ මම හොඳට ව්‍යායාම ටිකක් කරන්න ඕනේ කියලා මැරෙන්නේ නැති වෙන්න උපරිම ආහාර මොනවද කියලා හොයනවා ව්‍යායාම හොයනවා ඔන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් අනවඤ්ඤත්ති පරිසංයුක්ත මම මෙතෙක් කන්න වැරදි කෙරුවා ආපත්‍ය සිද්ධ වුණා පව් සිද්ධ වුණා ඊට පස්සේ නම් ආයෙනම් ආද්‍ය කරන්නෙම නැහැ කියලා අර ඔක්කොම විතක්ක එක සැරෙන් අයින් කරන කල්පනා කරනවා. ජනපද විතක්ක. දැන් මා දවස් 7ක් 8ක් මෙතන හිටියා. පත්තරේ බැලුවෙත් නැහැ, රේඩියෝ එක බැලුවෙත් නැහැ, ඩොලර් එක නැගලා තියෙනවද දන්නෙත් නැහැ, බැහැලා තියෙනවද දන්නෙත් නැහැ, පෙට්‍රෝල් ගණන් දන්නෙත් නැහැ. අනේ මේක නම් මහා හරියන්නේ මේ නිකන්වත් ටෙලිෆෝන් එකවත් තියාගෙන දෙන්න එපාද? එක්ක අඩු ගානේ දවසට නිවුස් ටිකවත් බලන්න දෙන්න එපාද කියලා ජනපද විතක් වලට යනවා. ගෙදරතර ඉන්නකොට කොහොමද ටෙලිවිෂන් බලනවනම් ඕක ගානක් නැහැ. මෙහිාවට පස්සේ පිනයෝගී විතක්ක හයක් ලොකු සංසෙ පෙන්ලා කියනවා මේවත් එක කෙලිම යොද ප්‍රකාශ කරන්න එපා. හැබැයි යෝගාවචර කොච්චර මඩ පහඳිනවද කියලා. Tamange මේ උතුම් මහාන ජීවිතයේ අධි කුසලයේ තිබියදී මේ ලාමක කුසල් වලට සංඝයා කාලය ගත කරනවද? භාවනා නොකරන කෙනෙකුට නම් ඒක ප්‍රශ්නයක් නෑ. භාවනා කරන කෙනාට මේවා තමයි විතක්. ඉතින් ඕක ගැන කතා කරනකොට මම ඉංග්‍රීසි දිගේ වෙලා එක්කෙනෙක් කිව්වා සාහන්ත ඕකටම මේ සර්වචන් වංශයේ පංසුදෝන සූත්‍රයේ ඕලාරික විතක්ක සුකුම විතක්ක සුකුමතර විතක්ක කියලා විතක්ක જાතිය තියෙන නිසා ඕලාරික විතක්කේ ගියාට පස්සේ තමයි ගියාට පස්සේ විතරයි සුකුම විතක්ක වැටෙන්නේ. ඒවා පේන්නේ අනිත්‍යව තියෙනකොට. සුකුම විතක්ක ඕලාරික විතක්ක අයින් වුණාට පස්සේ තමයි මේ අතිසුකුම විතක්ක තියෙන මෙවුව තමයි අපි විනෝදාංශ කියලා මෙතෙක් කල් හංගලා කර කර හිටියේ. ඒව ලූල නැති වලට කණයා පඬිත වෙනවා වගේ අපේ හිත සම්පූර්ණයෙන්ම කෙලෙස. හැබැයි පෙනීමේ බේනේ අනුන්ට උදව් කරන එකනේ කරන්නේ. ප්‍රවෘත්ති ආන එකනේ කරන්නේ. ඒක නරකෝයි. ව්‍යායාම ටිකක් කරන්න ඕන කියලා නේ කියන්නේ. බැනුන් අහින්න ඕන කියලා කියන්නේ. පෙනී හිටිනේ බොහෝම සාධාරණ ස්වරූපේ වංචනික ධර්ම. නිතිපකරණේ කියවලා බලන්න වංචනික ධර්ම වැඩ කරන හැටි අපි මෙතෙක්කල් වඩලා තියෙන හැම එකක්ම ඉස්සරහ පැත්තේ ලස්සන තිබුණාට පිටිපස්සේ වංචනික ධර්මයක් තියෙනවා. ඒක නැති එකම දේ සතිය විතරයි. එහෙම වංචනික ධර්මයකින් තොරව පෙන්නලා දීලා තියෙන ਸਰවඥාන්සේ ආනාපානයි කියන එකට කියලා තියෙනවා. ආනාපාන සතිය අනිකුත් භාවනා වගේ හිත මුසුප්පු කරවන්නේ හොයාගෙන යන්න ඕනක මොකුත් නෑ අත කනගාව තියෙන්නේ සතියෙන් ඉන්නකොට පේනවා අපි මේ අපි චපල ගති වැහිලා තියෙන්නේ ගොරෝසු විතක් අයින් කරන සියුම් විතක් එනවා. ඒකට වෙන්නේ සියුම් විතක් විතරමයි තිබුණේ මේ දැන් පැකට් එකක් ගෙනවා සුපර් මාකට් එකෙන් කියලා නෑ. තිබුණ ටික පේන්න ගන්න ගොරෝසු විතක් අයින් වෙනකොට. දැන් මේ සුකුම විතක්වත් අයින් වෙනවා. අයින් වෙන කියන්නේ ප්‍රතිපදා. ඒකට අතිසියුම් විතක්ක වගේක් තියෙනවා. හරියට රත්තරන් කැහැල්ල වටේ ගෑවිලා තියෙන රොන් මඩ වගේ ඉතින් ඔක්කොම අයින් කරලා අයින් කරලා තමයි අපි රත්තරන් වෙන් කරන්නේ. රත්තරන් කොහොමදත් තිබිච්ච දේ. අර දේ අයින් කරගෙන අයින් කරන යනකොට හිතෙනවා ඒ අලිමන්දුවට හරක් කියලා ඔය ලොකු ඉතක් නැතුන මෙන්න පොඩි වගයක් ඇවිල්ලා කියලා හිතෙනවා. පොඩි වයින් කරන බණ්ඩිනෝ තාම සියුම් වගයක් තියෙනවා කියලා. ඔක්කොම තිබුණා. එක එකක් අනිත් එක වහගෙන ඉන්න නිසා එක එක අයින් කරන්න ඉතින් අයින් කරන අයින් කරන යන ගමන සිද්ධ වෙනවා නම් සියලු දේ කැප කරලා මොකද ආයේ ආයෝග නැත කරපුවම ආය ගොරෝසු විතක් වලවිල වහ ගන්නවා අපි එතකොට අපිට ආගත ආතපත මතක නැහැ අපිට ආයෙසරයක් ටොං ගන්න මතක නැහැ කන රාත්තල් ගන්න. ඉතින් මේ සියුම් විතක් වලට ගියා නම් දිග්ගට මේ පාර යන එක ලේසි ආයෙ කුණු කන්දලක් පොළවේ දාගෙන හදනවට වැඩිය. මොකද ඒක සිද්ධ වෙන්නේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා විදියට. ඒ නිසා මේ ඇති වෙච්ච එක මේකත් වෙලාවකට යන ගොරෝසු වෙලා ඕක අයින් වෙනකොට හිතතරිය සියුම් කප්පේ. ඉදන් නිසා ඉදම් පජහත සියුම් දේ නිසා ගොරෝසු දේ අතාරින්න කියනවා. සියුම් දේ පදනම් කරගෙන ගුරුසු දේ අතාරින්. එන්නේ එන්නේ එන්නේ අපි එන්නේ එන්නේ හිත සියුම් අතිසියුම් தත්ත්වයට යන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් කරන විට ආකාර තුනකින් සක්මන වැටහුණි. එක් කකුලකට සම්පූර්ණ අවධානය යොමු කරන විට වරහන් ඇතුලේ යැවීම තැබීම අනිත් කකුල ඇදී එනවා වැටහුණි. අනිත් කකුලට සම්පූර්ණ අවධානය යොමු කළ නොහැක. දෙක කකුල් දෙකේම තැබීමට අවධානය යොමු කරන විට විලුඹවල විලුඹවල සිට ඇඟිලි දක්වා බලය ගලාගෙන යයි. යැවීමට අවධානය යොමු කළ නොහැක. 3. ඇඟිලි ප්‍රදේශයෙන් කකුල එසවි ගමන් කර විලුඹ ප්‍රදේශය විලුඹ ප්‍රදේශයේ පොළවේ ස්පර්ශ වන ආකාරය ගැන අවධානය යොමු කළ විට කකුල් දෙකටම එකසේ අවධානය යොමු කළ හැක. සයිකලයක් පදිනවාසේ වැටහේ. වේගය වැඩි කරත් අවධානයේ වෙනසක් නැත. සම්පූර්ණ ක්‍රියාවලිය වැටහේ. සිහියෙන් දුවන්න වුණත් පුළුවන් බව වැටහුණි. කුමන ක්‍රමය අනුගමනය කළ යුතුයද? ඒකායනෝ වචනය තවදුරටත් පැහැදිලි කර දෙනසේක්වා. පිටගිය සිත නැවත අරමුණට ගන්න ආකාරය ක්‍රීඩාවක්සේ වැටහේ. සතුටක් දැනේ. පිටගිය සිත අසරණයි. අනිත්‍යයි අනිත්‍යයි ලෙස සිහි කළ විට අරමුණට පැමිණේ. එදිනෙදා වැඩ කටයුතු කරන විට පළමුව සිතුවිල්ලක් ඇතිවේ. දෙවනුව ක්‍රියාත්මක කරයි. සිතන සිතුණු විට ක්‍රියාව කිරීම හෝ නොකිරීම කළ හැක. ඒ තුල සීලය මනාව ආරක්ෂා කරගත හැකි බව වැටහුණි. තෙරුවන් සරණයි. ඒක තමයි තරුවචන් වහන්සේ රාහුල පුංචාමුරන්ට කිව්වේ පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා රාහුල කිච්ඡං කාතබ්බං පච්චවෙච්චිත්වා පච්චවෙක්කිත්වා වාචම්බින්දි තබ්බං කතාවක් කරන්න ඉස්සලා ක්‍රියාවක් කරන්න පොඩ්ඩක් බලන්න ඒක පෙළ ගැහිමක් ඇතුවයි සිද්ධ වෙන්නේ ඒක වැර නරකක් හෝ හොඳක් සිද්ධ වෙන එක බල්ලා කරන්නයි කියලා. අනිත් එක තමයි වම් කකුලට හිත යොදනකොට දකුණු කකුල ගිලිහෙනවා. දෙකම බලන්න නම් දෙකේ දිහා සමස්තය දිහා බලන්න ඕන. දකුණෙන් වැඩ කරන මිනිස්සෙක් දකුණෙන් වැඩ කරනකොට කවදාකවත් මේ වැඩ මේ දක්ෂතාවයේ වමෙන් කරන්න බැරි බවට වැටහෙන්නේ නැහැ. පිය ගන්න දකුණෙන්මයි. නිදි වැඩ කරනවා තිබ්බා. වැඩේ වෙලා. නමුත් කාටද තේරෙන්නේ දකුණෙන් වැඩ කරමිනියයි දකුණ වැඩි සුදු පාටයි ඒක කල් දිගයි මස්පිඩු වැඩි වම් අත කළුයි කොටයි අපි දන්නේ මැරණකම දන්නේ ඕන දැනෙනවා දකුණත කැඩිච්ච දවසේ එද වමතිනේ කරන්න වෙයි ඊට පස්සේ ආයෙත් කාලයක් කරන්න වමෙන් පුළුවන් දකුණේ වගේ ඒ වගේ මේ දකුණට අකුර තැබ්බ වෙනකන් දකුණ දැනගන්නවත් කැමති නැහැ වම හොරයි සොත්ටි කියලා දකුණ කැඩිච්ච දවසට ඔන්න වම ලෑස්ති වෙනවා. ඒකේ දකුණ වම වගේ පයෙත් සාමාන්‍ය ෆුට්බෝල් ගහන ඕන කෙනෙක්ගෙන් අහන්න එයාගේ කික් එක දෙන්නේ එක කකුලකින් තමයි. අපි අපිට කකුල් දෙකක් තුනට අපි බලන්නේ නෑනේ. හොඳට සක්මන් කරන පේන වමෙන් ඇවිදිනකොට දකුණ සොත්ති. සමහර දකුණෙන් ඇවිදිනකොට වම සොත්ති. ඉතින් මේවා අපි දන්නේ නැතුව අවුරුදු 60ක් ඇවිදිනකොට මොන්න තරම් කය අසමබර වෙනවද කියලා හිතන්න. අපි දෙන ව්‍යායාම හැම එකක්ම අසමබරයි. නිකන් ඉන්නකොට විතරයි සම්බර වෙන්නේ. මේකයි බුදුරජාණන්සේගේ විප්ලවීය නිෂ්පාදනය. වැඩ කරන්න ගිය ගමන් කුරේ ගෙවිල වගේ භාගයට කකුල යන්නේ අඩබානෙට. වැඩ කාරයෝ ඔය බෲස් ලීලා කොහෙන් මැරලා වැටෙනවද හොයන්න බෑ. පුම්බගෙන බූස් බූස් ගාගෙන ජීවත් වුණාට අන්තිමට මැරිලා ගියාට පස්සේ මොන වුණත් දන්නේ. ඒ කට්ටිය හිතන මේ කවුරු හුණියක් කළා මැරිලා කියලා. නෑ මේ යකෝ ඉල්ලගෙන කනවා. බුදුන්සේ අහන්නේ තමුසේගේ තමුසේ කවුද මං අසවලායි ගෝලේ. ආ හොඳයි. තමුසේ ගුරුන් ආශ්‍රය කොච්චරලා මේ වාඩි වෙලා ඉන්න පුළුවන්. දවස් හතක් දවස් හයක් දවස් පහක් දවසක් වරුවක් වරු භාගයක් වැඩ නෙවෙයි බුදුහාර පෙන්නන්න කියන්නේ. නිකන් හිටපන්. අන්න එදාට කටේ තියෙන නරිවන්දන් රෙද්දපල්ලෙන් බහිනවෝ. නිකන් ඉන්න පුළුවන් නම් වම දකුණ සමබරයි. ඒක කරන්න බෑ. දකුණ කැමති නෑ ඒකට. මොකද දකුණට වැඩ පෙන්නන්න විදියක් නෑ. ඒ නිසා දකුණ කෙනෝ මිදගෙන ඉන්නට කොච්චර හොඳද? නෑ රබන් කරකෝ පංගු නිකන් ඉන්නට වෙනවා. සුරල් දාලා නටපංකෝ. ඒ නිසා දෙකටම සමබර ව්‍යායාම දෙන්න නැත්නම් නිකන් ඉඳ කියන්න බෑ. කවදාවත් බෑ. බුදුජානන්සේ පෙන්වන්නේ අපිට එක විනාඩියෙන් පරීක්ෂා කරන්න පුළුවන් දෙයක්. එක එක එක තප්පරෙන් එක චිත්තක්ෂණයෙන් උරගාලා බලන්න පුළුවන් එකක්. පුළුවන් නම් නිකන් හිටපන්. ඉතින් ඒ නිසා මුළු භාවනාවටම සුම්මයිර කියලා තමයි කියන්නේ. දෙමළේ සුම්මයිර කියලා කියන්නේ නිකන් හිටපන්. බුදුරජාණන්සේ උපරිම භාවනාවට යනකොට ඒක නිකන් නිරෝධ සම්පත්තියට ගියාට පස්සේ ළඟ ගිනි සිබ්බත් ගිනි ගන්නෙත් නැහැ. මොනක්වත්ම කරන්නේ නැහැ. චේතනා සංඥා චේතනාවත්තත් නැහැ. ඉතින් අපිට හිතෙන්නේ ඒක මේ මේ අපිට හිතෙන්නේ ඒක ඉන්නේ මේ ඩිමෙන්ෂියා හැදිලා ෂෝට් මෙමරි එක නැති වෙලා එහෙම නැත්නම් මේ ගිඩිනස් ඇවිල්ලා ඉතින් අපි පොලිමේ යනවා බේත් බොණ්ඩ මේ මොනක්වත් උනේ නැහැ ඒක අප්සෙට්. භාවනා කරනකොට එනවා ඒ කෑලි කෑලි වශයෙන් මොනක්වත් නොදෙන්න වෙලාව. ඉතින් කියනවා තේරෙනවලු භාවනා කියලා ඒ උනාට කොහොම කරුවත් හොඳ නැහැ නේ මම සයිකියාට්‍රික් කෙනෙක් කාට ගියා. සයිකියාට්‍රික් වට මේ බෙහෙත බිලා එන්නේ කිව්වා. සයිකියාට්‍රිකේ પરම්පරා හතක එක එක්කත් භාවනා කරලා නැහැ. උන් දන්නේ නටවන්න විතරයි. අපිවත් නටවන උත් නටවන. බුදු දඥාසි කියන පුළුවන් නිකන් හිටපන්. ඒක පේන්නේ අපිට කෙනෙහිල්ලක් වාගේ. අපි කාටරි දඟලන්නේ පොඩ්ඩලම නිකයින. ඒ නික හිටවන් කියලාම නේ කියන්නේ. ඉතින් අපිට හිතන්නේ පුත්‍රජානනාසෙත් අපිට ටෝක් එකක් කරන්න නික හිටවන් කියලා. නෑ, පුළුවන් නම් කරලා බෑ. පුළුවන් නම් කරලා බලන්න අපි වැඩ නොකරන වෙලාවේ වමතයි දකුණතයි සමානයි. සක්මන් කරනකොට කිසිම කෙනෙක් සුපතිටිත පාද සහිත දෙතිසක් මහ පුරුෂ ලක්ෂණ සහිත 80ක් ව්‍යංජන සහිත මාගේ ਸਰුවචනාංශයේ ඇර මෙලෝ කිසිම ප්‍රාණියෙකුට පොළවේ සම්බර වෙවිදින්න බෑ. සීලේ නැහැ. සුපතිට්ඨිත වාද කියලා කියන්නේ තාරාතංගේ සංකල්පලක්ෂයක් පෙරම් පුරපකේ ආනිසංස කවදාවත් පයලෙස්සන්නේ මුළු පයම පොළවේ හිටිනවා අපිට බෑ ඉතින් ඒ නිසා අපි බලනවා සක්මන් කරනකොට වම යනකොට දකුණ තේරෙන්නේ දකුණට වම තේරෙන්නේ උංගා කලනට තේරෙයි අපි සාමාන්‍යයෙන් ඇවිදින්නේ දකුණෙන් වම සොත්ති එහෙම නැත්නම් දකුණෙන් ඇවිදින්නේ වම සොත්ති මේක තේරුම් ගන්න කොච්චර කල්යයිද කියලා බලන්න මොකද හේතුව අපි බලන්නේ අපි බලන්නේ කොල්ලෝ නම් කෙල්ලන්ගේ කකුල් දිහා කිල්ල බලන්නේ කොල්ලන්ගේ කකුල් දිහා අර ස්ලිට් එක දිගට පළලා තියෙනවනම් දැන් අඳින ගැඳුම් තියෙන පළලානේ. ඒක පේනවා ඇඳුමට වැඩි. ඉතින් ඔගේ නිවන් දකින්නේ මොකද පොඩි වයර් මාරුවිලක් කරලා තියෙන අනුන්ගේ කකුල් බලන්න. ඒ වෙනේ තමන් ඇවිදින්න බලන්න මේ කකුල බලන්න පුළුවන් එක කකුලක් වෙනමම බලන්න පුළුවන්. අනික් කකුල වෙනම බලන්න පුළුවන්. දෙක සමව බලන්න පුළුවන්. සමර්ථයට gediy වශයෙන් බලන්න. සමහරට එක කකුල විතරක් විලිබ විතරක් බලන්න පුළුවන්. මෙන්න මේ දෙක කරලා කරලා කරලා සමබර වෙන වෙලාවක් එනවා. ඒ කියන්න බෑ අරකින් පටන් ගන්න මේකට යනවා කියලා. සාමාන්‍යයෙන් කියන්නේ ඔය කපල කොටලා බල්ල බල්ල තමයි සමස්ත බලන්න යන්නේ. නමුත් දෙකම එන සම වෙන වෙලාවක් එනවා. ඉතින් Tamange මේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ මේ වෙනකොට අපේ අවුරුදු 30ක් 40ක් 50ක් 60ක් පොළේ ජීවත් වෙලා තියෙනවා. මේක මොකද්ද කියලා දැනගන්න. මේ සැකිල්ල වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්න කොච්චර අනුකම්පාවෙන් කොච්චර කාලයක් බලන්න ඕන. මම බුරුමේ ඉන්න කාලේ මෛත්‍රික හිටපු ස්වාමීන් වහන්සේ අපි දැන් පුදුම විදිහට සක්මන් කරනවා. පස්සේ මම දවසක මට පේනවා ඇඟිලි ලෙඩක් තියෙනයි කියලා මම හොඳට සම්බාහනය කරා. සම්බාහනයේ කකුල් දෙක විශේෂයෙන්ම සම්බාහනය කළා මම කිව්වා පුළුවන් තරම් ඉඳගෙන ඉනකොට මේක මසාජ් කරගන්න. ඒකල කියනවා එදා එතන ඉඳලා කුටියට යනකොටලු මම දැනගත්තේ මම ඒක වම් කකුල වැඩ කරන්නේ නැහැ දකුණෙන් විතරයි මම ඇවිදින්නේ කියලා. වම් කකුලේ ඇදිලා එනවා විතරයි කියලා. ඉතින් මම කිව්වා දැන් ඔබට අවුරුදු 50ක් වෙනවා. අවුරුදු 50ක්ම දකුණු කකුල විතරයි වැඩ කරලා තියෙන්නේ වම් කකුල සොත්ති නම් මේ කය කොච්චර විකෘති වෙලා ඇද්ද? අඩියක් තියෙන තියෙන ගානේ මුළු දැන් ගිහිල්ලෙනවා. අපි දන්නේ දැනගන්න එක විතරයි ඕන කරන්නේ. එතකොට ඇඟ හැදෙනවා. ඒ නිසා මේවා දැනගෙන පුළුවන් තරම් ඒකේ ආංශික වැටහීමක් තියෙනවා සමස්ත වැටහීමක් තියෙනවා. ඒ ආංශික වැටහීම සහ සමස්ත වැටහීම අතර දෝලනයක් තියෙනවා. ඉතින් මේ අහන්නේ කොයි එකද හොඳ කියලා නෑ. එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙනවා. මේකේ පිරුණාට පස්සේ මේකට යනවා. මේක පිරුණාට පස්සේ මේකට එනවා. ඉතින් මේ දෙකම ආර්ය පරිශ්‍රයෙන්ට වැටෙනවා. දෙකටම සමහිත දෙන්න කියලා කියන්න පුළුවන්. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මෙලෝ වශයෙන් මිනිස්සෙකුට කළ හැකි අති උතුම්ම කුසල කර්මය කුමක්දයි දැන ගැනීමට සතුටු වෙමි. අටමහා කුසල කර්මවලට වඩා බලගත් පුණ්‍යක්‍රියා ඇද්ද? මේ ප්‍රශ්නය සඳහා කුඩා කල සිට උත්තරය සෙව්වත් නිවැරදි පිළිතුර ලැබී නැත. සුම්මයි නිකයින්ද? ඒක තමයි මම මේ නිතරම කියන්නේ. උත්සස්ම කුසල මොකද අවුස්සන්නේ නැහැ කවුරක්. සබ්බ පාපස්සා කරනවා. කුසලස්ස උපසම්පදා සචිත්ත බරියෝ දබණං ඒතම් බුද්ධහන ශාසන මේ ගතු ගෞතම සරුවත්යන්සේගේ ශාසනය නෙවෙයි මේ සීල බුදුරයන්ගේ ශාසනය කවදා අපේ සිංහල බුද්ධහන මේ පිංගම කියන කිනක් දැම්මද කියලා මන් දන්නේ අද මේ පිංගම් කිරීම නිසා ඔක්කොමල යෙදි ලකුණ ආයුදෝ දුන්නන්සනංගන සබ්බපාපස්සා කරන කුසලස්ස උපසම්පදා පස්සේ ඉසල තියෙන නිකන් හිටපන් ඒකනම් බෑ. මට කරන්න කියනවනම් මං කරලා පෙන්නන්න. ඉතින් ඒ නිසා ලොකුම කුසලයේ තමයි කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන සංස්කාර තුනම සංසිඳ වෙලා සබ්බූපති පටිනිසග්ගෝ තන්නක්කයෝ විරාගෝ. එන්ට ඒකට කියනවා අසංකාරික හිත. චේතනාවක්වත් පහල කරන්න එපා. උපය උපාදානා චේතසෝ අදිඨානාබි නිවේසානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනාභිරත සංඥා මේ ලෝකේ කිසිම අභිරතියක් නැතුව උපය උපාදාන චේතසා අදිඨාන අබිනිවේෂ අනුසය මොකක්වත් නැති එක චිත්තක්ෂණයක් ඉන්න බෑ උප්පරීම කුසලේ ඉතින් මං හිතන්නේ සමහර විට මේක ලොකුම අකුසලයක් කියලා. මේ උඩන පානින එකයි නටන එකයි ගෙජ්ජි ඔල්ලන එකයි බෙර ගහන එකයි අරක මේක තමයි කුසලයේ කියලා. ඉතින් ඒක ලොකුවට කරන්න හදන. අපි ලොකු සංචින්න කාලේ කියන මේ හාමුදුරන්ගේ පිංකම් පිළිපඳව සංස්කෘත ශ්ලෝකකාරයා කියනවලු ආමුරණ පිංකම් කරන දැන්නේ ආමුරණ තියෙන භාවනා කරන එකනේ යමක් නොකර ඉන්න කෙනෙකුට අද තමයි සංඝයා කියන්නේ අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු වගේ පින්කම් අධ්‍යක්ෂකවරු. ඕනම කෙනෙකුට ඕන පින්කමක් කර දීමට වගකීම් බාර ගන්න ලැබේ. අසුමේත කර්මෙට මෙච්චරක් ගන්නවා, අරකට මෙච්චරක් ගන්නවා කියලා පල්ලිවල ලියලා තියෙන්නේ. කෝවිල් වල ඒ වගේ තමයි අපේ ආමතු කට්ටියත් පෙළ ගහගෙන ඉන්නේ තනි කකුලේ. මේ පින්කම් කරන්නේ. ඒක හරියට කියනවා එළුවන්ගේ රණ්ඩුවක් වගේ කිය. එළුව දෙන උඩ පැනගෙන ඇන්නගෙන ඇවිල්ලා ඔළුව මෙහෙම තියලා යනවා ඇන්න පැත්තකට. මේ හංගයාගේ පිංකම් කියන જાතිය එළුවන්ගේ රණ්ඩුව වගේ කියලා තියෙනවා. අනිත් එක ගෑණි කිමිනියගේ තරහ වගේ. මං හෙට දාලා යනවා ඔබ යන්න කියලා රණ්ඩු වෙනවා. බත් තුනට පස්සේ දෙන්නවා මේ සුර කියලා බත් ලිපි දාන කාලා පුදිය ගන්න. ඉතින් ඒ වෙනුවට මොනවත් නොකර තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එකට ඉංග්‍රීසියෙන් මං කියනවා be mindful mind your own business. මට හරියට වයින්නවා. හරියට වයින්නවා. මේ තමන්ගේ වැඩක් කරගෙන බණ භාවනා කරනකොට ඒක බුද්ධ ආගම නෙවෙයි කියන්නේ. ඒ නිසා හුඳුම කුසලයේ තමයි සබ්බ පාපස්සා කරනවා. ඒ අනිත් පැත්තෙන් කිත අපි කරන හැම එකක්ම අකුසල. සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච මම කිව් එකක් නෙවෙයි. ඒ නිසා මොනක්වත් නොකර ඉන්න බයන්න. එතකොට තේරෙයි ඒකට කොච්චර කුසලතාවයක් ඕනද කියලා. සක්මන් භාවනාව. දිග සක්මන් මළුවක් සොයා ගැනීමට අපහසු අවස්ථාවක ඒ වෙනුවට වෘත්තාකාර සක්මන් මළුවක් සර්කියුලර් භාවිතා කිරීම සුදුසුද උදාහරණ බෝධීන් වහන්සේ කෙනෙක් වටා ඇති වැලි මළුව හෝ චෛත්‍ය වටා ඇති වැලි මළුව ඔයතර අර ඍජු තනි දිගේ එකක් නැත්නම් අපි ඒ වෙනුවට ඊ ගාවට තියෙන විකල්පේ ගන්න නොකර ඉන්නට වැඩිය කොහොඳයි ඉතින් මේක ගැන ලියනවා ඔය තයි සක්මන් භාවනා කියන පොතක තනි පොළවේ යනකොට තමයි ඔය නිදිමත එන්නේ. ඔය රවුමක යනකොට එච්ච නිදිමත එන්නේ නැහැ. මොකද වෙන ගමනක් නේ. ඒ නිසා නිදිමත එනවනම් තනි පොළවක හරි මේ වගේ රවුමක හරි පස්සෙන් පස්සට දක්ම කරන්න කියලා. එතන යා කරකොලත් ඇරියා වගේ. එහෙම නැත්නම් බාග පිටියක් උඩ දක්මන් කරන්න කියලා තියෙනවා. කොට තාප්පයක් තාප්පයක් බැඳපු එකක් උඩ. ඒක නිදිමත වැටුනොත් හරි. ඒකත් බැරි නම් කොට තාප්පයක් උඩ පස්සෙන් පතර දක්මන් කරන්න කියලා. කවදාවත් නිින්දයන්නේ නැහැ. අනම්මන මොකක්වත් නැහැ. මොකද පිටිපස්සේ කකුල තියන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. තියෙනකොට කන්දෙන් පල්ලර කොණ්ඩුපෝ. ඉතින් ඒ වගේ එක එක ක්‍රම හොයනවා. ඉතින් මං කියන්නේ මේ ඉඩම් පූජා කරලා නැතිකමේ අකුසලයි. ඉන්ද කරන්න ඉඩමකුත් නැහැ, දක්වම් කරන්න ඉඩමකුත් නැහැ. නිස්සරණනේ ආවට පස්සේ මගේ පින මට තේරුනේ ලෝකේ තියෙන දිග්ගම සක්මන ඔය මම ඔය 10 කුටිය තියෙන එක ලොකු සංස්ථ හදලා දීලා තියෙනවා. ලෝකේ කොහෙවත්වත් මේ සක්මන නැහැ. ලෝකේ හැම තැනටම අරගෙන තියෙන්නේ මෙහි. ලොකු සංස්ථ නිසා. ඉතින් මම කරපු දේ පොත් දෙකක් ලිව්වා. සක්මන් පිළිබඳ වීඩියෝ තුනක් හැදුවා. අදත් කීලා සතිපාසලක් කරලා ආවා. එළමෙන් අපි වීඩියෝ පිටිය පෙන්වන මේ සක්මන් කරන්න කියලා. එක කෙනෙක්වත් මුළු දහම් පාසලේම දන්නේත් නැහැ මොකද්ද කියලා. කොහොක්වත් නැහැ දැන්. නේද? අර වගේ කැරක්කරි කර කරන එක ලොකු වටිනකමක් තියෙනවා. පුළුවන් වෙලාවක ඒක කරන්න කරලා හදලා දෙන්න කාට හරි වයසට ගිය ළමයි කියන දෙමාපියෝ ඉන්නවනම් ඉතාමත්ම භාවනා කරන්න බැරි තරම් දංකාර ළමයි ඉන්නවනම් ලෙඩ භයානක ලෙඩ වලින් සුව වෙන අය ඉන්නවනම් සක්මනක් හදලා දෙන්න. බැරි නම් සක්මන පැත්තෙන් ඇඳක් හදලා දෙන්න. ඒ ඇඳේ ඇඳ තියාගෙන සක්මන් කණ්ඩෝයි තියෙන බයිලා මොනවද ඒවට කියන්නේ අපි මේ කෙප්ප වාත කියලා જાති තියෙන්නේ. පච බොරු කෙප්ප වාත සේරම හනිපේ. දවසකට සැරයක් උඩට ගිල්ලෙන්නේ. ඩයබටිස් 100ක් ඇති. හැමදාම උඩහට පල්ලයට යනවා. ඉතින් මම දවසට දෙසරයක් යනවා. පින්න පාතේ එක සැරේ මේකට එක සැරේ. ඩයබටිස් තිබුණත් මම ගණන් ගන්නෙත් නෑ. මට තියනවත් දන්නෙත් නෑ, බලන්නෙත් නෑ. මට බල බල ඉන්න වෙලාවකුත් නෑ. ඒ නිසා සක්කොන පුළුවන් තරම් පුහුණු කරගන්න කිසි කිසිම ආගමක උගන්වන්නෙත් නෑ. අපේ ආගෙම වුණත් උඟ දෙනෙක් අමතක කරලා තියෙන්නේ. පුළුවන් නම් අනුරාධපුරේ ගිහිල්ලා ඕනම තැනක රහතන් වහන්සේලා වැඩ හිටියයි කියන තැන් දිහා වල බලන්න සක්මන් තියෙනවා. ඒක නිසා ඇද වුණත් කමක් නැහැ. පුළුවන් නම් මේක තමයි හොඳ. ඍජු අඩි 45ක් විතර දිග සක්මන මැද සක්මනක්. නැත්තම් තියෙන දෙයකින් යැපෙන්න කියලා තමයි කියන්නේ. ඊගා ප්‍රශ්නය මහලු දුර්වල වයස 82ක අයෙකුට දුර්වල කියන්නේ ස්නායු දුර්වල අයෙකුට ආනාපාන සතිය පැය දෙක තුනක් කිරීමෙන් එම රෝගයේ වැඩිවීමට ඉඩ තිබේද වෙන්න පුළුවන් මේක මෙහෙම වෙනවා මේ වෙනවා කියලා ඉෂ්ටිතසාරව කියන්න බෑ නමුත් ඕනම ලෙඩක් සනීපෙන්නේ ඉස්සෙල්ලා පොඩ්ඩක් වැඩි වෙලා තමයි සනීපෙන්නේ. අපි සිංහල වෙදකමකට ඕන ලෙඩකට ගිහිලා බෙහෙතක් ගන්න පළවෙනි බෙහෙත් පන්තියෙන් ලෙඩේ වැඩ කරනවා. ඒකේ සිංහල වෙදකම හැටි ඊට පස්සෙමයි ලෙඩා වෙදා දැනගන්නේ ඊගාව බෙහෙත් පන්තිය. ඉතින් ඒ වෙදාට තේරෙන්නේ මට ලෙඩ වැඩි කෙරුවයි කියලා ඊගාව වෙදා ගන්නට යනවා. ඌත් දෙනවා වැඩි වෙන්න එක. ඊට පස්සේ ඌත් හොඳයි කියලා තව කෙනෙක් ගයිදී අර වත්තෙන් අතට පැහිණ කුරුල්ල තෙමිලා නැහිනා වගේ සිංහල වේදක මේදී පැහැදිලිවම වැඩි වෙනවා. ඒක නිසා මේ වගේ දෙයකට ස්ථිරව කියන්න බෑ. ඉතින් මේ 80ක් වෙච්ච ගමන් පැය දෙක තුනක් කරන්න ඕන නේ විනාඩි දෙක තුනක් කරන්න ඕන. ඊට පස්සේ හරිනම් විනාඩි 4 5ක් කරන්න. ඒක පාරටම ඔලිම්පික් දුවන්න ඕනේ නෑනේ. අපිටත් තමයි නෑ බෑ දෙක තුනක් හරියට කරන්න මේ කුඩුගල් වගේ හිටියට. එයිසම ඒ වගේ දේවල් වෙනකොට පොඩි පොඩි මට්ටමින් කරලා උත්සාහ කරලා බලන්න පුළුවන්. පින්වත් ස්වාමීන් වහන්සේ ඊයේ 24 වෙනිදා සවස ධර්මදේශනාවේදී තණ්හාව තුන්වෙනි මාරසේනාව ලෙස පැවසුවද සුත්තනිපාතයේ සඳහන් වන ආකාරයට කාමාතේ පටමාසේනා ဒ ුතිය අරති උච්චති තතියා කුප්පිපාසෝච චතුත්ති තණ්හා පෞච්චති චතුත්ති තණ්හා තතියා කුප්පිපාසා එතන තණ්හාව කියලා කියන්නේ පරිේෂණ තෘෂ්ණාව අපි මේ දුක නැති කරන්න විවිධ පරිේෂණ කරනවා බාරගත යුත්තේ බාර ගන්නව වෙනුවට පරිශන කරන්න ගියාම ඉතින් හැමදාම වතුරේ තෙත ගතිය නැති කරන පරිශන කරනවා. ඔව් කියවන්න කො ප්‍රශ්න. පංචමී තීන මිද්දාතේ චට්ටෝ භීරූ පවුච්චති සත්තමේ විචිකිච්ඡාතේ මක්ඛෝ තම්බෝ අට්ඨමි ලාභෝ සිලෝකෝ සක්කාරෝ මිච්ඡා ලද්දෝච යෝ යසෝ යෝ සත්තානං සමුක්ඛංසේ පරංච අවජානති තෘෂ්ණාව හතරවන මාර සේනාව ලෙස සර්වඥන් වහන්සේ පෙන්වා දුන්න ආකාරය දැයි පහදා දෙනු මැනවි. ඔයතන තෘෂ්ණාව කියලා කියන්නේ අටුවා විස්තර කරන්නේ කාමයේ කියලා කියන්නේ ඇහැට රූප බලන තියෙන ආසාව, විවිධ රූප වර්ණ සටහන්, කනට ශබ්ද අහන තියෙන ආසාව, නාසයට විවිධාකාර ගන්ධ රස, දිවට විවිධ රස, කයට විවිධ පහස සහ හිතට নানাකාර වල්බූත අදහස්. ඒ උපරිමේ තමයි කියන්නේ දෙදෙනෙක් දෙදෙනෙක් විසින් කරන මෛතුන සේවනයේ දී කිසිං හමාන කළ යුතු ඒ ග්‍රාම්‍ය කෘත්‍යයට කියනවා කාමයේ ඉහළමෙක් කියලා. ඉතින් හතරවෙනියට කියන තෘෂ්ණාව කියන්නේ පරිේශන තෘෂ්ණා. අපේ හිත කොයි දේ ලැබුණත් ඊගාව දෙයට සැලසුම් කරනවා. මැරෙන කොටත් ඊගා ජීවිතේට සැලසුමක් තියෙනවා. අතෘප්තිකර තත්ත්වයක් තියෙනවා අපේ. ඒ නිසා අපි නිතරම පරි තෘෂ්ණාවේ ඉදලා ගත කරන්නේ. ආහාර පරිේශන දුක වගේ. ඉතින් ඒක මේ දුක බාර ගන්න අකමැත්තේ අකමැතිකම නිසා ඇති කර ගන්න දෙයක්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නේ දිගේ එකක්. මාහට ආස්වාස ප්‍රස්වාස ප්‍රකට නොවන බවත් S2 පියාගත්තාම උඩට ඇදී යන ස්වභාවයක් තියෙන බව මා කලින් අවස්ථාවක මතක් කළෙමි. ස්වාමින් වහන්සේ කියා සිටියේ කරන කරන්න දෙයක් නෑ. වර්තමානයේ වෙන දෙයට වෙන්න ඇරලා බලා ඉන්න තියෙන්නේ කියලා. මා පර්යංකයට කැමැත්තක් නැතුව හිටියේ. <coughs> ස්වාමින් වහන්සේ පවසා සිටියාට පසුව මා පර්යංක භාවනාවට වාඩි වුනිමි. ඇස් දෙක පියාගෙන මුකුත් නොකර ඔහේ සිටියෙමි. චලනය නිමිත් හිමින් හිමින් සෙලවි සෙලවි තිබුණි. ඔළුව ටික ටික කෙලින් විය. උඩට ඇදී ඇදී යාමත් හිමිහිට ඇතැම් වෙලාවට නැවති ලොකුවට එය සෙලවි සෙලවි තිබිනි. කැස්සකින්ද කැස්සක්ද එන්න පටන් ගත්තේය. භාවනා කාලය තුලම පර්යංකයේ ගත කලිමි. තවත් පර්යංකයකදී හිස ගොඩාක් පහතට නැමී තියෙන අවස්ථා වැඩි විය. කායික සැහැල්ලු බවක් ඇති විය. පැය එකහමාරක් වැනි කාලයක් එහි ගත කළෙමි. එක පර්යංක භාවනාවක සිට ඊළඟ එකට මාරු වන විට සුළු වෙනස්කම් සිදුවේ. සමහර විට බෙල්ල පාත් වෙලා තියෙන වාර ගන්න වැඩි වේ. පර්යංකයේ ඉන්දදී මේ චලනය නියම මග යනවා නම් සැහැල්ලුවෙන් උඩට ඇදී ඇදී යන බවත් කඳ හොඳට පිම්බී කය හොඳින් ඍජු වී බෙල්ල ගොඩාක් පහලට පාත් වෙලා තියෙන ස්වභාවයක් එන්නේ නැත. පොඩ්ඩක් හිස සෙලවි උඩට යනු ඇත. එම නිසා මේ යන්නේ වැරදි පාරක. මේක කොච්චර ගියත් වැඩක් නැහැ කියා සිතුනි. වැරදියට යන්නේ කියලා හිතෙන පර්යංකයේ උන්නත් පෑ ගානක් උන්නත් නිදිහනක් නිදිහනක පෑ ගණනක් උනත් හිඳිය හැක. නමුත් මා පෑ එකහමාරකට වඩා සිටියේ නැත. පර්යංකය මට නිරස විය. සක්මන් කළමි. පාවලට සිහිය පීටුවාගෙන සක්මනේදීත් උඩට ඇදී ඇදී යනු ඇත. ඊයේ පර්යංකයට අදත් වෙන දෙයක් වේවි කියා වැඩි කැමැත්තකින් තොරව වාඩි වුනිමි. ඔහේ බලා සිටියෙමි. දොම්නස් සිතුවිලි වගයක් සුළු වශයෙන් පැමිණියේ පැමිණි පැමිණියේය. මුලදී තවත් වෙන සිතුවිලි ආවෙමි ආවේය. මම බලා සිටියෙමි. හිස ගොඩාක් පහලට නැමෙන වාර ගණනක් අඩුවිය. පහලට පාත් වෙලා තියෙන ස්වභාවයත් අඩුය. මුලදී හිමිහිට වෙනද මෙන්ම චලනය උඩට ඇදී ඇදී තිබුණි. 4:30 4:45 වගේ වෙනකොට එම චලනය වේගවත් වී මනසට සැපයක් ලබා දෙමින් උඩට ඇදෙන්නට විය. ඇස් අඩවන් විය. කකුල් රිදුනේත් නෑ වගේ. තව බොහෝ වේලාවක් සුවසේ ඉන්න පුළුවන් කමක් තේරිනි. සිතට සතුටක්ද ඉපදිනි. හිස තරමක් සංසිඳිලා තිබුණු නිසා නිසා ධර්මදේශනාව ශ්‍රවණයට පිරිස රැස්වුණු නිසාත් ශබ්දය අතර මේ කිරීම බාධාවක් වගේ පෙනුණු නිසා මම එයින් නැගී සිටින්නට අදහස් කළෙමි. එයින් නැගී සිටින්නටත් බොහෝ වේලාවක් ගත විය. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉදිරියට ස්වාමින් වහන්සේ ඉදිරියට මා කුමක් කරන්නෙම්ද? ඒ විදිහට බලා සිටීමද කල යුත්තේ වෙන දේ බාර ගනිමින් බොහෝ වේලාවක් ඉන්න පුළුවන් නම් ඒ ඉඳීම සතිය දියුණුවට උපකාර වෙනවාද මේ හොඳින් හදා ගැනීමට මා පිළිපැදිය යුතු ආකාරය පහදා දෙන්න. ඊලංක පරයන්කේදී නම් හොඳින් සිදු නොවුනි. ඔය ලියම ලියලා කියෝලා නැහැ. තොරතුරු රාශියක් තියෙනවා මේ දවසින් දවස දවසින් දවස වෙනස් වෙන ජවනිකා රාශියක් තියෙනවා. මේක විනිශ්චය කරන්න හදනවා දැන්. විනිශ්චය කරන්න ඉස්සෙල්ලා අත්දැකීම් පුළුවන් තරම් එකතු වෙන්න අරින්න ඕනේ. එකතු වුණාට පස්සේ විනිශ්චය කරගන්න පුළුවන්. ඒ නිසා මතක උඩට යන්නේක හොඳයි කියලා හිතෙනවයි කියලා යෝගාවචරයක් කියන එහෙම එකක් පොතක කියවිලා නෑ. පල්ලෙහාට යන්නේක හොඳයි කියලාත් නැහැ. උඩට යනවනම් පල්ලෙහාට යන එක වෙනවා. ඒක තමයි හැටි. ඒ නිසා වර එක ඉස්සරට වචේ වෙනවා. වර එක බෙල්ල කඩා වැටෙනවා පේනවා. වර එක පැය ගණන් ඉන්න පුළුවන් පේනවා. කොහොම හරි මේ සතිමත් වීම නිසා කයට හිත දැන් මුළු කතාවම තියෙන කයේ විතරනේ. කයට හිත ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක හුඟක් වෙන්න ආරිනවා. වෙන්න වෙන්න වෙන්න වෙන්න යනකොට මේක මම කරන දෙයක්ද වෙන දෙයක්ද කියලා බලන්න. කරන දෙයක් නම් අකුසල් වෙන්න පුළුවන් වෙන දෙයක් නම් හේතුඵල ධර්මයක් වෙන්න පුළුවන්. ඒ නිසා වෙන දෙයක් නම් ඒකට වෙන්න අනේ දිගටම. නමුත් කල්යනකොට කල්යනකොට වෙන දේ තුලත් සිද්ධ වෙන දේ තුලත් Taman ටික වශයේ පවත්වන්න පුළුවන් ගතිය මේක සිද්ධි කරගන්න පුළුවන් ගතිය වැඩි වෙනවා. මේ දේශ බලා සිටීමේ. ඒක නිසා මේ වගේ වෙලාවල් වල සැකේනවා. විසාධාරණ. නමුත් මේක දිගට පවත්තන්න මේක බාධාවක් කරගන්න එපා. මේ සැකේ බාධාවක් කරගන්නත් එපා. වරක ඉස්සන වර්ග පාත් වෙනවා. වරක සතුට වෙනවා ඉස්සරහට යනවා. වරක පස්සට යනවා. මේ ඔක්කොම එකිනෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන දේවල් අන්ත දෙකක් ඇවිල්ලා අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙනවා. මේකට විනිශ්චය කරන්න එපා. අත්දැකීම් අඩුකම පේන්න තියෙනවා. ඒ නිසා මේක හොඳට යන්න අරින්න කාලයක්. බත්තලිය බාණ්ඩ එපා. තාම තැම්බෙන වෙලාව. ඊට ඕක තැම්බුණාට පස්සේ හැතපෙනවා. තැම්බෙන වෙලාවේ බෑවොත් ඇගිටි ඉතුරු වෙනවා. බත්තට තැම්බිච්ච නැතිව තියෙනවා. ඒ නිසා තව කොහොම තැම්බෙන්න අරන එකයි තියෙන්නේ. ඒක නැත්තම් කියන්නේ බාගෙට තැම්බිච්ච අල කියලා. හොඳයි අපි පැයකමාර කාලයක් කරන් දෙලා විනාඩි 30 කාලයයි අපිට තියෙන තව සක්මන සඳහා. ඒ නිසා අපි මෙතන ඉඳලා වෙලාව ගන්නවා සක්ම භාවනාවට. නැවත තුනට රැස් වෙනවා. පරියංක වහනාට සාමක පරියංකයට සම්බන්ධ වෙච්ච සීල දෙනා වහන්සේලාටත් උපාසක මාතුන්ටත් තෙරුවන් සරණයි